දැන් අද තියෙන්නේ රාවල ස්වාමීන් වහන්සේට ආනාපාන සතිය සඳහා අවශ්‍ය පදනම ඇති වූ පසු වඩන ආකාරය පිළිබඳ විග්‍රහය ආනාපාන සතිය. අපි අපි ඔබ අපි කවුරුත් අහලා තියෙනවා ආනාපාන සතිය ගැන ලස්සන විස්තරයක්. රජ මාවත කියනවා. අහලා තියෙනවද ඒක? ඒ කියන්නේ නිවීම සඳහා රජ මාවත කියන එකේ තීරම නිකන්. ඒ කියන්නේ ප්‍රධාන එකක් වගේ නේද? ඒ කියන්නේ එච්චරට එක ප්‍රධානයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ බුදුනේ ඒ තානාපාන සතිය මුල් කරගෙන. එහෙනම් මේ ආනාපාන සතිය පිළිබඳව තව කතා කරොත් සතිපට්ඨාන ඒකායන මාර්ගය වෙන ආනාපාන සතියේ ඒකායන මාර්ගය වෙන සතිපට්ඨානේ පළවෙනිම විග්‍රහ කරන්නේ. ඇයි එච්චර තනක් දෙන්නේ? සංකල්පයකින් තොරව ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂ වන ප්‍රායෝගික දෙයක් හම්බෙන එක නෙවෙයි ආනාපාන සතිය. දැන් කයේ ඉරියව්වටත් ප්‍රායෝගිකව හම්බෙන එකක් තමයි. නමුත් ඒක ටික ගොරෝසු වෙන්නේ. අපි වැඩ කරනකොටනේ ඉරියව්ව හරි සම්පූර්ණ. නමුත් ආනාපාන සතිය ප්‍රායෝගිකත්වය හොඳට හම් වෙනවා නේ. වර්තමාන සිහිය ඒකට එච්චර දැනක් දීලා තියෙනවා. එතකොට එහෙනම් ඒක එකයි රජමාවතක් වෙන්නේ. මෙන්න මේ ආනාපාන සතිය පිළිබඳව අපි ඉගෙන ගන්න වෙනවා. හැබැයි අපි ආනාපාන සතිය පිළිබඳව ඉගෙනගත යුත්තේ පුරුදු කළ යුත්තේ බෝධිසත්වයෝ පෙන්නපු ආනාපාන සතියද ආලාරකාර මුද්දකරාම පුත්ත ආදීයයි පෙන්නපු ආනාපාන සතියද බුදුරජාන් වහන්සේ පෙන්නපු ආනාපාන සතියද දැන් අපට අවශ්‍ය වෙන කවුරු පෙන්නපු ආනාපාන සතියද වෙන එකක් වැඩක් නැහැ නේද? වෙන එකකින් වැඩක් තියව නැත්තේ නෑ. ඒකේ මොකද හම්බෙන්නේ? බ්‍රහ්ම ලෝක යන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ වෙන්න පවනාපාන සතිය නිවන් දකින්න පුළුවන්. බෝධිසත්වය වෙන්න පවනාපාන සතිය ඈ බ්‍රහ්ම ලෝක යන්න පුළුවන්. බුදුරණන් වහන්සේ වෙන්න පවනාපාන සතිය ඒක හොඳට මතක තියාගන්න. සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වය වෙන්න පවනාපාන සතියේ බ්‍රහ්ම ලෝකයට යන්න පුළුවන්. සිද්ධාර්ථ ගෞතම බුදුරයන් වහන්සේ වෙන්න පුළුවන් ආනාපාන සතිය නිවන් දකින්න පුළුවන්. එහෙනම් අපි දැන් සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ වෙන්න පානාපාන සතිය ඉගෙන ගන්න වෙනවනේ. එහෙම නැතුව සිද්ධාර්ථ ගෞතම බෝධිසත්ව පින්නපික ඉගෙන ගත්තොත් නිවන් දකින්න බෑ ප්‍රතිඵල තියෙනවා. ප්‍රතිඵලවල හම්බෙන්නේ මොකද්ද? බ්‍රහ්ම ලෝක යන්න පුළුවන්. ඒක වැරදි එකක්ද හරි එකක්ද? හරි එකක්. දැන් බෝධිසත්වෝ කියන්නේ නිවන පිණිස නැත්නම් බුදු බුදු බව පිණිස යමු වෙන කට්ටිය වැරදි දේවල් කරනවා. අනිත් එක නුවණ තියෙන මිනිස්සෙක් වැරදි දෙයක් කරන්නේ වැරදි කියන්නේ මොකද්ද? වැරදි දේවල් වලට. නිර්යන කර්ම, දුගති යන කර්ම ඒවා වැරදි. අනිත්ව වැරදි දේවල්. නෑ බෝධිසත්වෝ වැරදි දෙයක් කරේ නෑ හරි දෙයක් කරේ. හැබැයි නිවන් දකින්න බෑ. නිවන් දකින්නවා කියන එක මොකද්ද? ලෝකෙන් ඈතර වෙන එක. එහෙනම් අපි හොඳට මතක තියාගන්න අපි අපි සරණ ගියේ සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන්ද සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ. අන්න ඕනෝක පොඩ්ඩක් අමතක කරන සමහර වෙලාවට. එනිසා අපි දැන් එහෙනම් කවුරු කියපු විදිහ ඉගෙන ගත යුතුයිද? බුදුරජාණන්. බුදුරන් වහන්සේ කිව්වේ ධර්මය යම් භාෂාවක් ඉන්නේ. ඈ දැන් මම ඔබට හිතන්න ඔබ දැන් pāli දන්නේ නැතිනේ අයනේ. අපි තුන් pāli භාෂාව අතහරිමුකෝ මොකද? ඒක සමහර අය කියනවා භාෂාව වැඩ නැහැ කියලා. ඒකයි මම කියන්න උත්සාහ කරන්නේ. ඔබ හිතන්න ඔබ කවුරු චීන භාෂාව දන්නේ නැහැ කියලා. මම ඔබට චීන භාෂාවෙන් බණ කියනවා. ඔබට තේරෙනවද? නෑ නේ. ඔබට හැබැයි චීන භාෂාව හරියට ඉගෙන ගත්තොත් අපිට තේරුම් ගන්න පුළුවන්ද බැරිද? පුළුවන් නේ. එහෙනම් භාෂාව ඉගෙන ගැනීම වැදගත්ද නැද්ද? ඒ භාෂාවෙන් යමක් කියන එක තේරුම් ගන්න. පොඩි වැදගත්කමක්ද තියෙන ලොකු වැදගත්කමක් තියෙනවා. ඈ? ගොඩාක් වැදගත්කමක් තියෙනවා නේද? මේ භාෂාවෙන් කියන එක තේරුම් ගන්න. නැත්නම් අපි අපේ කැලලන තේරුම් ගන්න. ආයි බලමු සිංහල භාෂාවෙන් පොඩ්ඩක්. මම එදත් කිව්වා මේක. මම අනුමුද සයඳුරවන මම ලබන හතියේ වදාදා සිඩ්නි නුවරට ඇවිදිලා ඔබට භාවනා වැඩසටහනක් කරනවා. ගැළපෙනවද? මම ලබන සතිය වදාදා ලබන සතිය වදාදා ඇවිදිලා දැන් මම ඔබට භාවනා වැඩසටහනක් දැන් කරමින් සිටින්නේ. සිඩ්නි නුවරට එන්නේ සිඩ්නි නෙමෙයි පර්ත් නේද? පර්ත් නුවරට ලබන සතිය වදාදා ඇවිදිලා දැන් භාවනා වැඩසටහනක් කරමින් මං ඉන්නේ. හරිද කිව්වනේ? ඈ වැරදි නේද? ගී සති පොදාදන එන්නවනේ. දැන් ලබන සති පොදාදා කියලා කිව්වොත් එහෙම අමුතු අමුතු එකක් නේද ඒක? ඒක වැරදිද හරියද? පොඩ්ඩක් හරි හරියක් තියනවාද? සම්පූර්ණයෙන්ම වැරදි නේද? මම ගී සතිය බදාලා පර්ත් නුවර වැඩසටහන කරලා ඉවරලා යනවා. මම ගී සතිය බදාලා පර්ත් නුවර බහන වැඩසටහන කරලා ඉවරලා යන්න බලාපොරොත්තු වෙනවා ගිය සතිය බදවදා. හරිද? වැරදිනේ. ලබන සතිය බදවදානේ යන්නේ. එහෙනම් කියමන කියන දේ තුන අර්ථය ගන්න භාෂාව වැදගත්ද නැද්ද? වැදගත්නේ. එහෙනම් අපි බුදුරන් වහන්සේ කියපු ආනාපාන සතිය ඉගෙන ගන්න භාෂාව ඉච්චර ඕනේද? ඕනේ නැද්ද? බුදුරන් වහන්සේ බුදුරන් වහන්සේ කියපු ආනාපාන සතිය වඩන විග්‍රහය ඉගෙන ගන්න දැන් මේ මේ මේ දැන් මම මේ කිව්වේ මේ මම මේ ඇවිල්ලා රට යන එකක් ගැන නේද? මම දැන් මේ භාෂාවෙන් කිව්වේ. බුදුරණවහන්සේ මොකක් මොකකට යන එකක්ද බුදුරණවහන්සේ කියන්නේ? දැන් දැන් මේක නම් අපිට පොඩ්ඩක් හරි ඔය ගලපලා තේරුම් ගන්න හරි පුළුවන් නේද? මේ උට වැරදිලා හරි කියලා. නේද? භාෂාව කියව එක බුදුරජාණන් වහන්සේ නිවන් දකින්න යන කියපු මඟ තේරුම් ගන්න ඒ භාෂාවේ ඒ විග්‍රහය වැදගත්කම කොච්චර වන වේද? ඔව් ගොඩක් ඕන වෙයිද පොඩ්ඩක් ඕන වෙයිද? ගොඩක් ඕනනේ ඕන වෙනව නේද? කාලත්‍රය පිළිබඳ විග්‍රහය අවශ්‍ය වෙයිද නැද්ද? ඈ දැන් ඔය අතීත අනාගත වර්තමාන කාලත්‍රය විග්‍රහය ඊළඟට ඒක කළ යුතු විග්‍රහය ඒ ඔක්කොම අදාළ ඕන වෙයිද අපට ඒ භාෂාවෙන් කියපු දේ තේරුම් ගන්න ඕනේ නැති වෙයි. ඕනේ නේ? එහෙනම් අපි බුදුරණවහන්සේ කිව්ව දේ තේරුම් ගන්නට නම් අපට අනිවාර්යෙන් මේ භාෂාවේ විග්‍රහය අවශ්‍යමයි නේද? පොඩි හරි අඩුවකින් අපි ඒක තේරුම් ගත්තොත් බුදුරණවහන්සේ කිව්ව දේ නිවන් මඟ අපට වඩන්න පුළුවන්ද බැයිද? පොඩ්ඩක් අඩුවෙන් තේරුම් ගත්තොත් අනික ඔක්කොම හරියට තේරුම් ගන්න පොඩි අඩුවක් තේරුම් ගත්තා. වඩන්න පුළුවන් නේද? බෑනේ. ඇයි ඒ බැරි? බුදුරණවහන්සේ හරියටම කියලා දෙනවනේ. අවශ්‍ය ටික ඔක්කොම කියලා තියෙනවානේ. එහෙනම් ඔන්න අපි කොහොම අධ්‍යයනය කළ යුතුද නේද? දැන් ඔන්න මම ඔබට මේ බුදුරණවහන්සේ කියපු ආනාපාන සතිය විග්‍රහ කරන්න යන්නේ. දැන් ඔබ හිතන්නේ ඒක කියනකොට මම අර කියපු කරුණුත් එක්ක මම ලබන සතිය වදාදා සිඩ්නිවරට වටනවරට ඇවිදලා වැඩසටහන කරනවා කිව්වොත් වැරදිනේ. දැන් කරමින් ඉන්නවා. මම ලබන සතිය වදාදා ඇවිල්ලා පර්ත් නුවර බණ කියමින් ඉන්නවා. මම ගිය සතිය වදාදා බණ කියලා ඉවරලා අහම වඩිනවා. වැරදිනේ. එහෙනම් එන්න ඕනෙත් ගිසති බදවල තමයි ආවේ. ධර්මයන් කසනා කරමින් දැන් ඉන්නවා. ලබන සතිය බද තමයි දැන් යන්නේ. ඒක නිරවුල් ජීවිතේ නේද? එහෙනම් භාෂාව වැදගත්. මේ භාෂාව වැදගත් විදිහට අර්ථකථනය කරපු ධර්මය භාෂාවත් එක්ක, ඒ කියන්නේ ධර්මයේ දුන්නේ භාෂාවකින්නේ. ඒකත් එක්ක අපි ඉගෙන ගමු ආනාපාන සති සූත්‍රය. ඒ ආනාපාන සතිය වඩන හැටි නිවන් දකින්න. බුදුරජාණන් වහන්සේට හැර වෙන කාටවත් කියන්න පුළුවන්ද? ඈ? දැන් ඒක වැඩෙන එකක් නේ. නමුත් ඒක වැඩෙන ඒ වැඩෙන ප්‍රතිපදාවක් නෙනේ අපි සිසිල පිටවගෙන හිටියොත්. ඒ නිවන් දකින වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේට හැර වෙන කෙනෙකුට කියන්න පුළුවන්ද? පුළුවන්ද? බෑනේ. ඒ කියන්නේ ආනාපාන සතිය වඩන්න කියන්න පුළුවන්. හැබැයි නිවන් දකින්න ආනාපාන සතිය වඩන්න කියන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් ඔන්න දැන් රාහුල ස්වාමීන් වහන්සේට කියනවා මහත්ඵල මහානිසංස වෙන නිවීම කරා යොමු වෙන ආනාපාන සතිය. අපි ඉස්සලා ඒක ඉගෙනගෙන ඒක එතනින් ඉගෙන ගත්තට පස්සේ තේරුම් ගන්න මදි. ඇයි? දැන් මේ රාහුල සානන්සේට කිව්වේනේ අපටත් නෙමෙයිනේ. රාහුල සානන්සේ කා ප්‍රතිපදා කොච්චිව්වා. ඒ නිසා අපි ආනාපාන සතිය පිළිබඳ විග්‍රහ කරපු තවත් එකක් ඉගෙන ගන්නුනේ. කවුරු කීප එකක්ද? ඈ බුදුරයන් වහන්සේනේ මොකද රාවල සාන්නාංශයට කිව්ව ටික අපට පොඩ්ඩක් මදි තේරුම් ගන්න. ඒ මදි. අපේ නුවණ මදි නිසා. හැබැයි මේ විග්‍රහයම තව පොඩ්ඩක් බුදුරන් වහන්සේ සවිස්තරව කියලා තියෙනවා. අපි ඒ නිසා එකත් ඉගෙන ගමු. එතකොට අපට තව ටිකක් ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි. අපි ඉතල රාවල සාන්නාංශයට කියපු ටික බලමු. බලලා අපි ඊටු ටිකත් ඉගෙන ගමු. ඔන්න දැන් රාවල සාන්නාංශයට කියනවා අර ඔක්කොම ටික කියලා ඉවර වෙලා දැන් ඒකදී වැදගත් වුණා මතක තියාගන්න රාහුල ස්වාමීන් වහන්සේ යට ආනාපානසති කියන කලින් අපිට කරුණු ගොඩක් කිව්වා. අපි ඒව පොඩ්ඩක් කතා හරිමුකෝ. වැදගත් එකක් අවසානට කිව්වා. අනිච්ච සංඥාව වඩන්න කිව්වනේ. අස්මාන දුරු වෙනවා කිව්වා. දැන් එතකොට මේ ආනාපාන සතිය වඩන්නේ නිවන් දැකීම සඳහා රාහුල ස්වාමීන් වහන්සේ මොකක් වඩලද? රාහුල ස්වාමීන් වහන්සේ දැන් අනික් කොනම පොඩ්ඩක් කතා හරිමුකෝ. ඉච්චර ගණන් ගන්න නැතුව. දැන් නිවන් දකින්න ආනාපාන සතිය වඩන රාහුල ස්වාමීන් වහන්සේ මම නෙමෙයි ඈ රාහුල ස්වාමීන් වහන්සේ කුමක් කඩලාද දැන් මේ ආනාපාන සතිය වඩන්නේ? අනේච සංඥා වඩලානේ. අපි නෙමෙයි ඈ කවුද? රාහුල ස්වාමීන් වහන්සේ. අපි ගැන පොඩ්ඩක් තව හිතන්න වෙයි නන්නේ. මේ රාහුල ස්වාමීන් වහන්සේ. අපි ගැන තව එහෙනම් ගොඩක් හිතන්න වෙයිද නැද්ද? ගොඩක් හිතන්න ඕනේ නේ. ඒකයි අනිච්ච සංඥාව භාවයතෝසෝ අස්මානම් පහේති කියලා බුදුන් වහන්සේ කාටද කියන්නේ? රවුළු සායනාංශයට. ඔන්න දැන් ආනාපානසතිය කියනවා. කොයි විදිය කරපෙන්නාටද? අර විදියට කරපු රවුළු සායනාංශයට. ආනාපානසතිය රවුල භාවනම් භාවයේදී. ආ රවුල ආනාපානසතිය භාවිතා කරන්න ඕනේ භාවනාව. ආනාපානසති රාවලම් භාවනා භාවිතා බහුලීකතා මහත්ඵලවන්ති ආනාපානසති භාවිතා කරන එක මහත්ඵලයි මහානිසංසයි කතං භාවිතාචරාවල ආනාපාන සතියෙන් කතං බාහුලිකතං මහපල මහාංසංසවති කොහොමද ආනාපාන සතිය භාවිතා කරොත් මහත්ඵල වෙන්නේ එතකොට මේ ප්‍රශ්නෙම තියෙනවා ආනාපානතිය තියෙනවා හක්කරි කියලා නේද හැබැයි මහත්ඵල මහාංසංසෙන්නේ කොහොමද කියන එක අහනවා නේ ආනාපාන සතිය තියෙනවා තමනෝ හරි කොහොම වැඩුවොත්ද මහත්ඵල මහාංසංසය ඔන්න එක විග්‍රහ කරනවා ඉද රාවුල බික්කව අරඤ්‍යගතව රුකමලගතව ශුඤ්ඤාගලගතව නිසීලති පල්ලංකං ආමජිත්ව උජුංකයන් පණිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්ව සුසතව අස්ස සති සතෝ පස සති. ඒ ටික අපිට තේරෙනවනේ. හරි දිකරගෙන සහිය පිහිටවාගෙන උජුංකයන් පණිදාය පරිමුඛං කියන හොඳට ස්තමාතුල සිහිය පිහිටවාගෙන මොකද්ද කරන්නේ? සෝ සතෝ අස්ස සතියහු සිහියෙන් ආස්වාස කරනවා. නම් අපි කරන එක මේක කිසි වෙනසක් නැහැ. අපි කරන එකම. අපි තව විග්‍රහ තියෙනවා. ඔහු සිහියෙන් ආස්වාස කරනවා සතෝ පස සති. සිහියෙන් ප්‍රසවාස කරනවා. මේක ප්‍රායෝගික වර්තමාන අවස්ථාවේ විග්‍රහ කරනවා. මම කියන්නේ ඔබට කලින්ම පටන් ගන්නකොට කාලත්‍රයක් කිව්වනේ. මොකද මේකේ කාලත්‍රය ගොඩක් වැදගත්. පටන් ගන්න මම මේ කාලත්‍රය විග්‍රහ කරේ ඒකයි. අතීත අනාගත කාලත්‍රය විග්‍රහ කරේ යන්නේ ඒකට එක්ක. මේ සූත්‍රයේ කාලත්‍රි පිළිබඳව අපි ඒක ගැන හිතුවේ නැත්නම් අපි රැවටෙනවා රැවටිලා ඇයි කියපු අර්ථය තේරුම් ගන්න ඒ ඒ ඒ ව්‍යාකරණ රීති අපි ඉගෙන ගන්න වෙනවා නේද? නැත්තම් බෑ. දැන් මෙතන වර්තමානයේ කියනවා. ඔහු සිහින් ආස්වාස කරනවා. වර්තමාන ක්‍රියාවෙන් තියෙනවා. දැන් ඔන්න අපි ආස්වාස කරන්න පටන් ගත්තා. හරිජු කරගෙන සිහියෙන් හුස්ම ගත්තා. සිහියෙන් හුස්ම හෙලනවා. ඔන්න දැන් පළවෙනි ස්ටෙප් එක. පළවෙනි කාරණා. ඕක තමයි ඕනම කෙනෙක් කරන්න තියෙන්නේ. ඕනම කෙනෙක් කරන්නේ ඒක. ඔන්න පළවෙනිම පියවර සිහියෙන් ආස්වාස කරනවා, සිහියෙන් ප්‍රස්වාස කරනවා. දැන් මේ මොකකටද යන්නේ එතකොට? ප්‍රායෝගිකත්වයේ නේද හම්බෙන්නේ ඉස්සලා. අනිත් දේවල් වලට වඩා අංක 1 ප්‍රායෝගිකත්වයේ ඉක්මනින්ම පහසුවෙන්ම යොමු කරගන්න පුළුවන් එක මොකද්ද? ආනාපාන සතිය. දැන් සිහියෙන්ම ආස්වාස කරනවා, සිහියෙන්ම ප්‍රස්වාස කරනවා. ඔන්න එක වර්තමාන ක්‍රියාවෙන් බුදුරණවහන්සේ ඉදිරිපත් කළා. සිහියෙන් ආස්වාස කරනවා. දැන් අපට ඒක තේරෙනවනේ ඕන කෙනෙකුට. ඒක ඕන කෙනෙකුට තේරෙනවනේ සිහියෙන් ඉඳගත්තා. හොඳට කය ඍජු කරගත්තා. සිහියෙන් හුස්ම ගන්නවා. සිහියෙන් හුස්ම හෙදෙනවා. දැන් ඉතනින් පස්සේ අපිට ඕන දෙයක් කරගෙන යන එක හොඳයිද? බුදුරණවහන්සේ නිවන් මඟ කියපු විදිහට කරගෙන යන එක හොඳයිද? එතනින් පස්සේ අපට හොඳට වැඩෙන විදිහට කරගෙන යන එක හොඳයිද? බුදුරණවහන්සේ නිවන් මඟ වඩන විදිහට කියපු විදිහට කරගෙන යන එක හොඳයිද? ඔබට අවශ්‍ය තනින් පස්සේ අපට හොඳට වැඩෙන විදියට කරගෙන යන්න එකද බුදුරන් වහන්සේ නිවන් මඟ වැඩන ක්‍රමයට විග්‍රහ කරපෙක් කරගෙන යන එකද එහෙනම් අපි ඒක ඉගෙන ගමුනේ දැන් අපට අරක වැඩෙනව නේද තියාගන්න පුළුවන් හොඳට සිහිය සිහියෙන් හුස්ම ගත්තා සිහියෙන් හුස්ම හෙළුවා ඔන්න ඊළඟට විග්‍රහ කරනවා සතව අස්ස සති සතව පස සති දීගං වාසසන්තෝ දීගං අස්සසාමීති පජානාති දීර්ඝව ආස්වාස කරන විට දීර්ඝව ආස්වාස කරන බව මනාව ප්‍රඥාවෙන් දැනගන්නවා. දීර්ඝව ප්‍රස්වාස කරන විට දීර්ඝව ප්‍රස්වාස කරන බව මනාව ප්‍රඥාවෙන් දැනගන්නවා. දැන් මෙතන කරුණු කිහිපයක් කියවුණා. වර්තමාන ක්‍රියාව මොකද්ද කිව්වේ? ඔන්න මේක තමයි භාෂාවක් ඉගෙන ගන්න ඕනේ හරියට කියපු දෙ ගන්න. නැත්තම් බෑනේ. වර්තමාන ක්‍රියාව දීර්ඝව ආස්වාස කරන බව මනාව දැන ගැනීම. ක්‍රියාව තියෙන්නේ වර්තමානයේ දීර්ඝ ආශ්වාස කරන බව මනාද දැන ගැනීම. මොකකරද කොයි විදිහකටද දීර්ඝ ආශ්වාස කරනකොට දැන් දැන් උනේ මොකද්ද? දීර්ඝ ආශ්වාස කරන බව මනා ප්‍රඥාවෙන් දැනගත්තා. වර්තමානයේ සිදුවුනේ දීර්ඝ ආශ්වාසයක් ඇති බව ප්‍රඥාවෙන් දැන ගැනීම, ඒ කියන්නේ මනා ප්‍රඥාවෙන් දැනගත්තා. නිකන් නෙමෙයි. එතකොට දැන් අපට මේ පජානාති කියන එක තේරුම් ගන්න දැන් තව පොඩ්ඩක් තියෙනව නේද? මොකද්ද මේ? දැන් අපට මේ මනා ප්‍රඥා පජානාති බව අපට තේරෙන මනා පජානාතිව අපි යා යුතුද? බුදුරන් වහන්සේ මනාව පජානාති කියන එක තේරුම් ගත යුතුද? බුදුරන් වහන්සේ කියපු දෙකනේ. දැන් අපට ඔන්න දීර්ඝ ආස්වාස බව දැනගත්ත කෙනෙක් අපිට අපේ හිතට ආව සිතුවිල්ලකින් අපට දැන් තේරෙන විදිහින් අපට ඒක ගැලපුණා. ඒකද හරියි බුදුරයන් වහන්සේ කියපු එකද හරි. දැන් හැබැයි අපට එකක් හම්බුණා. ඒක ඒක හරි වැරදි නෑ. ඒක සමා වෙන්නේ. ඒක හරි ඈ වැරදි නෑ. හැබැයි නිවන් දකින්න බෑ. ඒක හරි. ඒක වැරදි නෑ. හැබැයි නිවන් දකින්න බෑ. හැබැයි නිවන් දකින්න පුළුවන් කවුරු කියපු විදිහට මනා ප්‍රඥාවෙන් දැනගත්තොත්ද? බුදුරජාණන් වහන්සේ කිව්වා. අර ක්‍රමයට දැනගත් එක වැරදි නෑ. ඒක සම්මා ප්‍රතිපදාවක්. වෙන්නේ නැත්තේ මොකද්ද? නිවන් දකින්න. හැබැයි බුදුරණවහන්සේ කියු විදිහ දැනගත්තොත් නිවන් දකිනවා. දැන් එහෙනම් අපට දැන් මේ පජානාති කියන එක අපි දැන් අපට තේරිච්ච විදිහකින් අපි විග්‍රහ කරගන්නවට වඩා බුදුරණවහන්සේ කියපු දේ දැන් අපි පොඩක් හොයන්න යනවානේ. දැන් මොකද වර්තමානයේ දැන ගැනීම විග්‍රහ කරේ දීර්ඝ ආස්වාසයේ බව පජානාති වුණා කියලා. දැන් ඔන්න අපට දීර්ඝාස්වාසය කියලා මොකක් හරි පජානාති වීම නෙමෙයි දැන් අපි අපේ කෝණයෙන් පජානාති වීම කියන එක තේරුම් ගන්න නැතුව අපට ප්‍රත්‍යක්ෂ වෙන පජානාති කියන එක තේරුම් ගන්න නැතුව. තව වචනකින් කියමු. අපට ප්‍රත්‍ය දැන් අපට ප්‍රත්‍යක්ෂ වෙන්නේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? දැන් අපිට දැන් මේ පටන් ගන්නකොට දැන් විද්‍යාව ඉපදලාද නැද්ද? එහෙනම් දැන් අපට ප්‍රත්‍යක්ෂ වෙන්නේ විද්‍යාවටද අවිද්‍යාවටද? දැන් අපි එහෙනම් අවිද්‍යාවෙන් යුක්ත අපට ප්‍රත්‍යක්ෂ වෙන එක හරිය කියලා ගත යුතුයිද බුදුරන් වහන්සේ පෙන්නපු විද්‍යාවෙන් යුක්ත ප්‍රත්‍යක්ෂ විවිධ කාරණා හරිය කියලා ගත යුතුයිද ඔන්න හොඳට හිතන්න අපි මේ යන්නේ මොකකටද ප්‍රායෝගික නිවන් මඟකට අපි මේ යන්නේ ප්‍රායෝගික නිවන් මඟකට එතකොට මෙතන විග්‍රහ කරනවා සිදුවන්නේ ආස්වාසිය දීර්ඝ ආස්වාසිය හැබැයි වර්තමාන ක්‍රියාව වර්තමානයේ හම්බුනේ මොකද්ද? දීර්ඝ ආස්වාස බව මනා ප්‍රඥාවේ මනාව දැන ගැනීමයි. දීර්ඝ ආස්වාසය කියන එක විතරක් නෙමෙයි අර්ථය දුන්නේ. සිදුවන දීර්ඝ ආස්වාසය වර්තමාන සිදුවන්නේ දීර්ඝ ආස්වාසයේ බව මනාව දැනගත්තා. වර්තමාන ක්‍රියාව ඒක. සිදුවන දීර්ඝ ආස්වාසයේ වර්තමාන ක්‍රියාව දීර්ඝාස්වාසී බව මනා දැනගත්තා. එතකොට අපට වැටෙන ක්‍රමයට දෙවිය යුත්තේ නෑනේ බුදුරණවහන්සේ කියපු ක්‍රමය. දැන් මේකේ ඒක විස්තර නෑ එච්චරයි කියන්නේ. දැන් අපි නම් තව විස්තර හොයන්න ඕනේ අපි ඒකට අනිත් සූත්‍රය ගමු. අපි නමුත් මේක ඉවර කළා බලමු මේක තියෙන ටික. ඊළඟට කියනවා දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති දීගංග පසසන්තෝ දීගං පසසාමීති පජානාති රස්සං වස්සසන්තෝ රස්සං වස්සසාමීති පජානාති රස්සං පසසන්තෝ රස්සං පසසාමීති පජානාති ඔන්න එතකොට හතරක් කියවනේ දීර්ඝ ආස්වාස කරනකොට දීර්ඝ ආස්වාස බව මනා ප්‍රඥාවෙන් දැනගත්තා දීර්ඝ ප්‍රස්වාසය මනා ප්‍රඥාවෙන් දැනගත්තා කෙටි ආස්වාසය මනා ප්‍රඥාවෙන් දැනගත්තා කෙටි ප්‍රස්වාසය මනා ප්‍රඥාවෙන් දැනගත්තා අපට දීර්ඝ ආස්වාසය දීර්ඝ ප්‍රස්වාසය කෙටි ආස්වාසය කෙටි ප්‍රස්වාසය කියන එක තේරෙනවා නමුත් බුදුරණවහන්සේ කිය මනා ප්‍රඥාව විතර ගන්නවා කියන එක පොඩ්ඩක් හොයන්න වෙනවා නේ. දැන් එහෙනම් අපට ඔන්නේ හොයන්න එකක් තියෙනවා නේ. මොකද අපට තේරෙන විදිහට ඔක දාගෙන හරියන්නේ නැහැ. බුදුරණවහන්සේ කිව්ව විදිහට හොයාගන්න වෙනවා. අපි ඒක මේ මේ කරන මේ විග්‍රහ කළා නෑ. ඒ නිසා අපි එහෙනම් වෙන කාගේ හරි විග්‍රහයකට යන්න බලන්න බුදුරණවහන්සේ කියපු අනිත් විග්‍රහයකට කියලා බලන්න. අපට ඒක තේරෙන්නේ නැති නිසා අපිට ඒක තේරුම් ගන්න බැරි නිසා වෙන කවුරු හරි කරපු විග්‍රහයක් ගිහිල්ලා බලමුද ඒක කොහොමද තේරුම් ගන්න කියලා බුදුරණවහන්සේම කියපු තව තැනක විග්‍රහයක් බලමු. බුදුරණවහන්සේ කියන නම් බලමු නේ. ආයෙනම් ඒක අපි පොඩ්ඩක් බලමු ඊට පස්සේ ගිහිල්ලා. මොකද නැත්නම් අපිට තේරෙන්නේ නැති කෙනෙකුට තේරෙන්නේ නැති වෙනකොට අපි පොඩ්ඩක් තේරෙන කෙනෙක් අහගන්න කැමතියි අපි ඕන කෙනෙක් නේ. අපි ඕන කෙනෙක් තේරෙන කෙනෙක් අහගන්න කැමතිද නැද්ද? මමත් කැමතියි. තේරෙන කෙනෙක් අහගන්න මමත් කැමතියි තේරෙන තියෙනකොට. හැබැයි අපි බලන්න ඕනේ තේරෙන කෙනා විද්‍යාවෙන් යුක්තවද කියන විද්‍යාවෙන් යුක්තවද කියන්නේ කියලා නේ. ඔබ පිළිගන්නේ මේ ලෝකේ විද්‍යාවෙන් යුක්ත කියන්න පුළුවන් කී දෙනෙක් ඉන්නවා කියලා පිළිගන්නවද මේ ලෝකේ? එක්කෙනා ඉන්නේ වෙන කවුරුත් නැද්ද? වෙන රහතන් වහන්සේ කියන්නේ බුදුරණවහන්සේ. නේ? රහතන් වහන්සේ කියන්නේ බුදුරණවහන්සේ. ඒ කියන්නේ තමන්ට කියන්න පුළුවන් කාටද? ඒ කියන්නේ තමන්ට විද්‍යාවෙන් යුක්තව අත්දැකීම කියන්න පුළුවන් හරියටම විග්‍රහ කරන්න පුළුවන් කාටද? බුදුරජාණන් වහන්සේ. රහතන් වහන්සේ කියන්නේ තමන්ගේ අත්දැකීම හැබැයි කියන්නේ කාගේ වචනේද? කවුරු කියපු නිසාද? Tamanට Tamanට අලුතින් මොකක් හරි දෙච්ච නිසාද? Tamanට අලුතින් මොනවා හරි දෙයක් හම්බෙච්ච නිසාද? නෑනේ බුදුරණවහන්සේට හම්බෙච්ච හම්බෙච්ච දේ කියන්නේ. එහෙනම් දැන් අපි දන්නේ නැති නිසා අපට තේරෙන්නේ නැති නිසා අපට මේක තේරුම් ගන්න බැරි නිසා අපි දැන් අහපව එහෙනම් බුදුරණවහන්සේ තව කරපු විග්‍රහයක් අපි ඉගෙනගත්ත යුතුමයිනේ වෙන කාගෙන්වත් අහලා වැඩක් නෑ අපි ඒක ඉගෙන ගමු ඊට පස්සේ දැන් මේ විතර ටික බලමු රාහුල සම්මාසල කියපු ටික. ඔන්න දීර්ඝ සහ කෙටි මනා ප්‍රඥාව දැනගත්තා. දැන් ඔන්න ඔබට ඒක දී ප්‍රශ්නයක් දැන් තියෙනව නේද? තේරුම් ගන්න. ඊළඟට මොකද ඒක ප්‍රශ්නේ ඉන්නේ අපි මේ අපේ කෝණයෙන් බැලුවම නෙමෙයි. කොහොම බැලුවොත්? කියපු විදිහට බැලුවොත්. අපට ඒ ප්‍රශ්න කරන්න කියන්නේ බුදුරණවහන්සේ කියු දේ හරියට ගන්න පුළුවන් කියන කියපු විදිහට බැලුවොත් නේ අපේ කෝණයෙන් බැලුවොත් අපිට මේකට යමක් ගැළපේ ගලප ගන්න බැරි වෙයිද? දැන් අපිට වැඩෙන එකක් තියෙනවා ප්‍රායෝගික අත්දැකීමක් තියෙනවා. දැන් මේකට මේක ගලප ගන්න පුළුවන් නේද ටිකක්? හැබැයි අපේ කෝණයට ගලපලා බැලුවොත් නේ අර මාළුවට ගෙම්බා ගොඩබිම ගැන කියනකොට මාළුවට ගොඩබිම විග්‍රහය ලස්සනට ගැලපෙනවා. නැද්ද? මාළුවට පුළුවන් තව මාළුවෙකුට කියලා විග්‍රහ කරන්න ගොඩබිම තියෙන ගෙවල් පිළිබඳව. විග්‍රහ කරන්න පුළුවන් හොඳට. හැබැයි විග්‍රහය කොයි වගේද? ගල්මල් වගේ නේ. ගෙවල් ටික. දීස් පාන ගස් ටික. දීස් ඉවත් පාස් කරගන්නේ. එහෙනම් විග්‍රහය කරන්න පුළුවන්. තේරෙනවා. හැබැයි ඒ කියපු දෙයද Tamanට තේරෙ කියලාද? අන්න බුදුරණවහන්සේගේ ධර්මයෙන් අපි ගත යුත්තේ බුදුරණවහන්සේ කියපු දෙයට Tamanට තේරිච්ච වැටහෙන වැඩෙන දෙයද? ආ එහෙනම් අපි ඒක බලන්න ඕනේ. ඒ නිසා මම එකයි තේරෙනවා අපිට මේ කියමා. තේරුණේ මගේ කොනෙට බුදුන් වහන්සේ කියපු විදිහට තේරුම් ගන්න භාෂාවක් ඕනේ, ඒ විග්‍රහයක් ඕනේ. මොන දැන් දීර්ඝව කිව්වා, කෙටිව ආස්වාද ප්‍රස්වාස කිව්වා. හැබැයි අපට තේරුම් ගන්න අමාරු ටිකකුත් තියෙනවා නේද? මොකද අපි අපි අපේ අත්දැකීම දාන්න නැතුව තේරුම් ගන්න ඕන ටිකක් තියෙනවා පජානාති කියන එක. ඊළඟට බුදුරණවහන්සේ පෙන්නනවා මෙන්න මෙහෙ කියලා. දැන් ඔබත් මේක දන්නවා මෙතනින් යා විග්‍රහය. බලමු දන්නවද කියලා. සබ්බකාය පටිසංවේදී අසසිස්සාමිති සික්කති. සබ්බකාය පටිසංවේදී පසසිස්සාමිති සික්කති. අපි ඒක ඉස්සර තේරුම් ගමු. දැන් ඔන්න සිහියෙන් ආස්වාස් ප්‍රස්වාස කරනවා කියන එක වර්තමාන ක්‍රියාවෙන් ප්‍රායෝගික සිදුවන එක බුදුරණවහන්සේ පෙන්වනවා. ඊළඟට වර්තමානයේ දීර්ඝ කෙටි කියන එක ආස්වාස් ප්‍රස්වාස මනා ප්‍රඥාවෙන් දැනගන්න බව පෙන්වනවා. හැබැයි දැන් මනා ප්‍රඥාව දැනගන්න එක අපි අපට අනුකූලින් තේරුම් ගන්න බෑ කියන එකත් අපි දැනගත්තා. දැන් අපිත් ඒක දැනගත යුතුයි කියන දෙයක් අපි තුල දැන් තියෙනවනේ. ඊට පස්සේ ඔන්න විග්‍රහ කරා පස්සම්බයං කාය සංඛාරා. පස් සබ්බකාය පටිසංවේදී. ඒ කියන්නේ සියලු කයම පටිසංවේදී කියන්නේ මනාව තේරුම් ගනිමි. සියලු කයම මනාව තේරුම් ගනිමි. එතකොට දැන් ඒකත් දැන් අපට තේරෙන එක ඉහිල බෑනේ නේද? ඒක ඒකෙත් මේකේ සම්පූර්ණ විස්තරනේ අර සූත්‍රය තියෙනවා. සබ්බකාය කියනකොට එතන කය හැටියට හම්බෙන්නේ මොකක්ද? මොකද්ද? හුස්ම රැල්ල. අපි ඒ වගේ දන්නවා හැබැයි. එතකොට සබ්බකාය කියන්නේ මොකද්ද එතකොට? හුස්ම රැල්ල. ඒක අනිසූත්‍රය තියෙනවා නකන සූත්‍රය. වෙයි සබ්බකාය පටිසංවේදී. සම්පූර්ණ කයම පටිසංවේදී මනා ප්‍රඥා දැනගන්න මේක අර මේ පූර්ව ක්‍රියාව. කියන්නේ දැන් වර්තමාන ක්‍රියාවට කලින් ක්‍රියාවක් හැටියට කියන්නේ සම්පූර්ණ කයම දැනගත්තා. සම්පූර්ණ කයම දැනගත්තා. අස්ස සිස්සමිති සික්කති. දැන් එතකොට වර්තමානයේ තියෙන සික්කති හික්මෙනවා. කොහොමද හික්මෙන්නේ? සම්පූර්ණ කයම දැනගන්න. තව මේක කීප එක අපි එකින් එක තේරුම් ගන්න. හික්මෙන්නේ දැන් වර්තමාන ක්‍රියාව මොකද? සික්කති. දැන් වර්තමාන සිදුවෙන ක්‍රියාව මොකද්ද සිදුවෙන්නේ? සික්කතිය කියන්නේ හික්මෙනවා. වර්තමාන සිදුවෙන්නේ හික්මෙනවා. ඒතකොට වර්තමාන සිදුවිය යුතු කාරණා හොඳට හිතන්න හික්මෙන එකක්. වෙන මොකුත් නෙමෙයි. ඊළඟට කිව්වා ඊට කලින් කොහොමද හික්මෙන්නේ? සම්පූර්ණ කයම දැනගනිමින් හික්මෙන්නේ. ඊට පස්සේ කියනවා තව කාරණාව අස්ස සිස්සා මේති. මේක තියෙන අනාගත ක්‍රියාවයි. මොන බලන්න මේ හොඳට ඔබ බලන්න අපි භාවනා පනහති වැඩුවට බුදුරණවහන්සේ කිව්වදී මේක බුදුරණවහන්සේ නිකන් මොහි කිව්වොත් දන්නේ නැහැ නේද ඒක වැරදිලා කිව්වත් දන්නේ නැහැ මේ අනාගත කාලේ මේක දාන්නේ අනාගතයක් කොහෙද මේකට දාන්නේ වැරදිලා නැද්ද බුදුරණවහන්සේ ඈ වැරදිලා නැද්ද ඉතින් මේ කොහොමද මේ තේරුම් ගන්න වැරදිලා නැත්තම් බුදුරණවහන්සේ වැරදිලා නැත්තම් අපි මේක තේරුම් ගන්න කියන්නේ නේ අනාගතය කියන්නේ ඒක අසසි සම්මිතිය ඒ කියන්නේ ආස්වාස කරන්නේ නෙමෙයි කියලා කියන්නේ. වර්තමානයේ කියන්නේ මොකද? වර්තමානයේ මොකද කියන්නේ? හික්මෙනවා. සියලු කය දැනගැනීමේ හික්මෙනවා වර්තමාන ක්‍රියාව. ආස්වාස කරන්නේ නෙමෙයි කියලා නඩුටින් කියනවා. දැන් අර මොකක්ද මේ කරගෙන යන්නේ? කරන්නේ මොකක්ද භාවනාව? ඉතින් පුදුම එකක් නේ වෙන මොකක්ද කියලා බුදුරණවහන්සේ කියනවා. ආස්වාද කරන්නේ නේ කියලා අනාගත ක්‍රියාවේ කියනවා. වර්තමානයේ සියලු කදල වෙනම කික්මිනවා කියනවා. දැන් එහෙනම් අපට මේක ඇත්තනම් අපි දැන් කල්පනා කළ යුතුද? නැත්නම් මේක බොරුයි කියලා අප වැඩිම දේ කරනවද? මොකද කරන්න ඕනේ? මේක ඇත්තයි කියලා මේක තේරුම් ගන්න කල්පනා කරන්න ඕනේද? නැත්නම් මේක බොරුයි කියලා අපට වැඩිම දේ කරනවා. ඈ? මේක ඇත්තයි නේ? එහෙනම් මේකේ තියෙන මොකද්ද කියලා හොයන්න යනවනේ. නැත්නම් මේක මේක බොරු නෑ නේ? මොකද ඒ බුදුරණවහන්සේ කියපු දේ කරන්නේ නෙමෙයි අපට වැඩෙන එක නෙමෙයි කරන්නේ මේක ඇත්තයි කියලා. ඉතින් මෙතන කියන්නේ වර්තමානයේ සික්කති හික්ම වෙනවා. මොකද්ද හික්මන්නේ? සියලු කය දැනගන්න. ඒතර සියලු කය කියන එක නම් හුස්ම කය නම. ඒක අර සූත්‍රයෙන් තියෙනවා. ඒක අපිට තේරෙනවා. හැබැයි කරන ක්‍රියාව කියන්නේ ආස්වාස කරනවා කියන එක තියෙන්නේ මොන කාලෙද? අනාගත කාලේ. දැන් ඔබ හිතන්නේ ආනන්ද ස්වාමීන් ගිය සතියේ තමයි පොත්වල බණ කියන යන්නේ. හරිද? ආනන්ද ස්වාමීන් ලබන සතියේ ඇවිදින්න දැන් පොත්වල බණ කියනවා. හරිද? එහෙනම් හරියටම කියන්නේ ගිය සතියේ ඇවිදින්න නවද ස්වාමීන් දැන් පොත්වල බණ කියලා ලබන සතිය යනවානේ. එහෙම නෙවෙයි නේද? එතකොට කාලයේ හරියට අර්ථය තේරුම් ගන්න මේ කාලත්‍රේ විග්‍රහය දැනගත යුතුද නැද්ද? දැනගත යුතුයි. ඒතර මේ බුදුරණවහන්සේ මේ නිවීම සඳහා දැන් නිකන් දේකුත් නෙමෙයි මුදට සිහිය පවත්වන මේ ආනාපානය කියන්නේ රජ මාවත. පුදුම සිහිය පවත්වන්න පුළුවන් එක. ඒ තැනකට කොච්චර සියුම් අර්ථ විග්‍රහය තියෙනවද නේ? හරිම දේ කරන්න. දැන් ඔබ වුණත් දන්නව නේද භාවනාවක් කරනකොට හරිම දේ කරන්න අපට ලොකු දෙයක් ඕන කියන්නේ. දැන් මේ නිවන් නිවන් දකින ආනාපාන සතිය විග්‍රහයේදී මේ බුදුරජාණන් වහන්සේ කිව්ව දේ අපි දැනගත යුතුයිද නැද්ද? දැන් එහෙනම් අපට අර කල්ව මාරපන් කියවගේ යන්න කැමතිද? එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ කිව්ව දේ කරන්න කැමතිද? බුදුරජාණන් වහන්සේ කිව්ව දේ කරන්න එහෙනම් මේක තේරුම් ගත යුතුයිද නැද්ද? දැන් මේ කිවි බුදුරණන් වහන්සේගේ අත්දැකීමක්ද නැද්ද? මේ කිවි බුදුරණන් වහන්සේගේ අත්දැකීමක් නේද? ඒ අත්දැකීම හරිද වැරදිද? එතකොට අපිත් ඒ අත්දැකීම ලබනකොට නම් අපි ඒ විදිහටම යනවා. මේ මග පෙන්නපු ඒ කියන්නේ මග්ග විදු, මග්ග ගෝවිදු, මග්ගන්නු බුදුරණන් වහන්සේ කියන මග පෙන්නවා, මග ඉපැද්දුවා, මග කියලා දුන්නා. මේ රහතන් වහන්සේගේ බුදු කෙනා අතර වෙනස. කාගේ වෙනසද? රහතන් වහන්සේගේ බුදු කෙනාටගේ වෙනස. අර ඊයේ තම ප්‍රශ්නක තේරුම් ගන්න පුළුවන්. සම්බුද්ධ සූත්‍රයේ තියෙන්නේ රහතන් වහන්සේගේ බුදු කෙනාගේ අතර වෙනස අවබෝධ දෙන්නගෙම සමානවද නැද්ද? පොඩි හරි වෙනසක් දෙනවද රහතන් වහන්සේ අපි තුම අඩුම අපි දැන් වර්තමානයේ හරලා තියෙන කවුද මට විරහතන් වහන්සේ ගැන අහලා තියෙනවානේ අපි අපි දන්න සාහිත්‍යයක් එක්ක එක එක දේවල්. ඒ රහතන් වහන්සේගේ අවබෝධයයි සම්බුදුරයන් වහන්සේගේ අවබෝධය අතර වෙනසක් තියෙනවද නැද්ද? පොඩි හරි වෙනසක් තියෙනවද? පොඩි හරි වෙනසක් නැහැ. දෙන්නම අවබෝධය එකයි. කිසි වෙනසක් නැහැ. මොකද්ද වෙනස? අන්න බුදුරණවහන්සේ දෙනවා. බුදු කෙනාගේ වෙනස මොකද්ද? මාර්ගයේ පෙන්වන්න මග්ග විදු මග්ග කෝවිද මග උපද්දවන්න ඒක ඒ ඒ ඒක කියනවා රහතන් වහන්සේට. රහතන් වහන්සේට කියනවද මාර්ගය උපද්දවන්න මඟ පෙන්වන්න මඟ කියව දෙන්නවා කියලා රහතන් වහන්සේට කියනවද? දැන් මේ රහතන් වහන්සේ බුදු කෙනාගේ වෙනස මේ කියන්නේ. සම්බුද්ධ සූත්‍රයේ තියෙන්නේ. රහතන් වහන්සේගේ බුදු කෙනාගේ වෙනස. දෙන්නගේම අවබෝධය එකක්ද දෙකක්ද? එකයි. වෙනස වෙනස මොකද්ද බුදු කෙනාගේ රහත් බුදුරජාණන් වහන්සේගේ රහතන් වහන්සේගේ එතකොට මාර්ගය පෙන්වන්නේ රහතන් වහන්සේද බුදුරජාණන් වහන්සේද? දැන් වෙනස නෙමෙයි කියලා දෙන්නේ. හොඳට බුදුන් වහන්සේ කියන්නේ හොඳට අහන්න. මේ වෙනස කියලා දෙන්නේ. ඒතර රහතන් වහන්සේට රහතන් වහන්සේ මඟ පෙන්වන්නද? රහතන් වහන්සේ මඟ උපද්දවන්නද? මඟ කියලා දෙන්නද? නෑ. කවුද මඟ පෙන්වන්න? කවුද මඟ උපද්දවන්න? එහෙනම් අපි මේ ඒ බුදු කියන කාරණාව සම්බුදු කියන කාරණාව අර්ථයෙන් අර්ථය පෙන්ලා තියෙන්නේ මඟ පෙන්වන්න මඟ උපද්වන්න මඟ කියලා දෙන්න කියන එකත් එක්ක. අවබෝධ කරා කියන එක දෙන්නටම සමානයි. සම්බුදු කියන අර වෙනස ඒක. එහෙනම් දැන් අපි රහතන් වහන්සේගෙන් මඟ අසාගත යුතුද බුදුරන් වහන්සේගෙන් මඟ අසාගත යුතුද? බුදුරන් වහන්සේ ඉතින් රහතන් වහන්සේ කියන්නේ මොකද්ද? කවුරුවල් රහත් වෙලා නම් ඒ රහතන් වහන්සේට බුදුන් වහන්සේ මගින් තොරම කර ගියේ ඒකද? සෝතපන්න වෙලා නෑ. කියන්න පුළුවන්ද? බෑ. ඇයි බැරි? එයා දන්නවා. සත්‍යයට ආව කෙනා දන්නවා වෙන සත්‍යයක් නෑ කියලා. එහෙනම් දැන් අපි අත්දැකීම කාර්ය අත්දැකීම එක කවුරුත් අත්දැකීම විග්‍රහ කරපු ප්‍රතිපදාවේ යා යුතුයද බුදුරජාණන් වහන්සේද බෝධිසත්වයද රහතන් වහන්සේද බුදුරජාණන්. රහතන් හොඳට මතක තියාගන්න රහතන් වහන්සේ විග්‍රහ කරන්නේ කාගේ අත්දැකීමද? බුදුරජාණන් වහන්සේගේ අත්දැකීම. ඒකයි බුදු සම්බුදු පසේ බුදු රහතන් වහන්සේලා අපි මේවා කට වචනෙට නිකන් අර ඔහේ ලේබල් කරන්නේ නැතුව අපි මේවා ගැන හොඳට හොයලා බලන්න ඕනේ. මොකද්ද මේ කියන්නේ? බුදු කියන්නේ කවුද? පසේ බුදු කියන්නේ කවුද? රහතන් වහන්සේ කියන්නේ කවුද කියලා හොයලා බලන්න ඕනේ නේද? අපි ලේබල් නේ කරන්නේ. පසේ බුදු කියන්නේ හරි මේ අවබෝධ කරගත්ත කියන්න බෑ. ඉතින් ගොළුද එයා කියන්න බෑ. ගොළු නෑනේ. කියනවා නැත්තේ නෑ. පසේබුදුර බණ කියන්නේ නැද්ද? බණ කියනවා. බණ අහලා අය පැවිදි වෙනවා. පැවිදි වෙලා පසේබුදුර වෙනවා. ඒකයි වෙන්නේ. පසේබුදුර බණ කියන අන්න ඉසිකිලි සූත්‍ර බලන්න ඕන. පසේබුදුරු බණ කියනවා, පසේබුදුරුන්ගෙන් බණ අහනවා, බණ අහලා පැවිදි වෙනවා, සිල් රකින්නවා, සමාධිය වඩනවා. හැබැයි වෙන්නේ පසේබුදු. එතකොට දැන් පැවිදි වෙලා සිල් රැකලා භාවනා කරන්න ප්‍රතිපදාවක් පසේබුදුරන් වහන්සේ කිව්වද නැද්ද? කිව්වා. මොකද්ද කියන්න බැරි වුණේ පස්සේ බුදුරජාණන් වහන්සේට. නිවන් මාර්ග. මොකද්ද කියන්න බැරි වුණේ? නිවන් මාර්ග. ඉතින් ඔක රහතන් වහන්සේට පුළුවන්ද කියන්නේ? රහතන් වහන්සේට පුළුවන් සිල් රකින්න විග්‍රහය, සමාධි වර්ධන විග්‍රහය කියලා දෙන්න රහතන් වහන්සේට පුළුවන්. මොකද්ද කියන්නේ බැරි රහතන් වහන්සේට? නිවන් මාර්ග. රහතන් වහන්සේ නිවන් මාර්ග කියන්නේ කවුරු කිව්වද? බුදුරජාණන්. පුතත් යන කෙනෙකුට කියන්න බෑද? සිල් රකින්න එක සමාධි වර්ධන කියන්න බෑද? බෑ. පුළුවන් කියන්න. යටත් පුළුවන් කියන්න. පුතත්ජන කෙනාට නිවන් මඟ කියන්න බෑ. පුතත්ජන කෙනාට කියන්න බෑ. බුදුරණවහන්සේ කිව්ව නිවන් මඟ. පුතත්ජන කෙනාට කියන්න පුළුවන්. එහෙනම් හොඳට හිතන්න. මඟ දෙන්න දක්ෂ කවුද? බුදුරණවහන්සේ. දැන් මේ කවුද මේ කියන්නේ? මේ මේ විග්‍රහය. බුදුරණවහන්සේනේ ඒ කියන්නේ ලෝකේ මඟ උපද්දවන්න දන්න, මඟ කියලා දෙන්න දන්න, මඟ පෙන්වන්න දක්ෂ එකම එක්කෙනා නේද මේ කියලා දෙන්නේ. අන්න ඒ උත්මය කියලා දෙනවා. ප්‍රහේලිකා ටිකක්ද කියලා දෙන්නේ දැන් අපට නම් මේක ප්‍රහේලිකා ටිකක් කියන්නේ දැන් අපි අපට ඇත්තටම ප්‍රහේලිකාවක් කියන්නේ අපි මොකක්කෝ අපි අපි දන්න දේ කරගෙන ආවට පස්සේ මේක අහනකොට අපට දැන් ප්‍රහේලිකාවක් එතකොට අපි දැන් කයින් කිව්වේ අපි කවුරු හරි කිව්වා කියමුකෝ. ඒ කෙනා කියලා තියෙන්නේ මේක කියලා තියෙනවද වෙන එකක් කියලා තියෙනවද? නේ අපිට යම්කිසි ප්‍රතිපදාවක් හම්බුණා නම් කරා නම් මේක හම්බුනේ නැත්තම් දැන් මම ඉවත් කිව්වා ඔබ මමත් අම්මගේ මව කුසෙන් එළියට ආපු සාමාන්‍ය මිනිස්සුද නැද්ද? අතීතේ හිටපු භික්ෂුන් වහන්සේලා අපි හිතමු බුදුරණවහන්සේගේ ධර්මයේ සංගායනා වුණාට පස්සේ ආපු භික්ෂුන් වහන්සේලා ඔබ වගේම අම්මා කෙනෙක්ගේ මව කුසකින් ආව කෙනෙක්ද නැද්ද? නැත්නම් මෙහෙට දෙවියෙක් බ්‍රහ්මයෙක් කියලා මවලා මේ ධර්මයේ මේ වගේ තොර මොන හරි එයාගේ කම්පියුටර් කැලලක් එකක් හයි කරලා තියනවද දෙවියෙක් බ්‍රහ්මයෙන් මවලා මෙන්න මේකයි ධර්මයේ කියලා හයි කරලා තියනවද නැත්නම් සාමාන්‍ය ඔබ වගේම මව්කුසකින් ඇවිදින්න මේ ධර්මයේ අධ්‍යයනය කරලා තියෙන්නේ පැවිදි වෙන්නේ. එහෙම එක්කෙනෙක් නේද? එතකොට අතීතයේ කෙනෙක් වුණත් මේකට අනුවද කටයුතු කළ යුත්තේ නැත්නම් අර මහබබා මවලා මොන හරි කියලා කියපු දෙයක් එක්කද? මේකට අනුව නේද? දැන් අපි මොන ප්‍රතිපදාවක් කළත් බුදු කෙනෙක්ගේ ප්‍රතිපදාවක් නම් අපි මේකට අනුව කටයුතු කළ යුතුද නැද්ද? නැත්නම් යාලට වෙනම මොකක් කරේ කියලා තියෙනවා. වෙන මොන හරි විශයක් නැත්නම් බුදුරජාණන් වහන්සේ මොකක් හරි කිරණකින් බුදුරජාණන් වහන්සේගේ පිරිනොම් පාප කොහේ හරි ඉඳලා මොන හරි එකක් ඉඳලා කිරණකින් ඉවරලා තියෙනවා. නැත්නම් බ්‍රහ්ම ලෝකේ ඉඳ බ්‍රහ්මේ කිරණකින් මොකක් හරි ඉවරලා තියෙනවා. එහෙම කරද්ද? නැත්නම් මේකට අනුව කටයුතු කළ යුතුද? දැන් මම කියන මම මේ පැහැදිලි කළ දෙන මේකට අනුවද ඔක්කොම කටයුතු කළ යුත්තේ වෙන මොකක් හරි එකක් එක. අලුත් දෙයක් තියෙනවද මොකක් හරි? නැත්නම් එහෙම තියෙනවා. හැබැයි කාගේ බුදුරුව කියලාද? දැන් ඔබ පිළිගන්නවද මේක විතරයි බුදුරුවගේ විග්‍රහය කියලා? ඔබට සාහිත්‍යයේ පදනමක් එක පිළිගත හැකි බුද්ධ වචනයක් තියෙනවද? ඔබට විශ්වාස කළ හැකිද මේකට අමතරව මොකක්ද තව සාහිත්‍ය පදනමකින් බුදු කෙනෙකුගේ වචන ටිකක් බුද්ධ බණ කොහේ වෙන කොහෙද තියෙනවා කියලා ඔබට පිළිගන්න සාක්ෂියක් තියෙනවද? මොකක් හරි එකක්. එහෙනම් මෙතන නිවැරදි පටන් ගන්නවා. කවුරු පටන් ගත්තා? මොනක්ද කියන අපල පටන් ගත්තා. මේක නෙවෙයි දෙක. මේක නෙවෙයි. වෙන දෙයකින් පටන් ගන්න වැඩක් නැහැ නේද? මේකයි සාහිත්‍ය පදනමේ ඕනම කෙනෙකුට තියෙන එක මේක. ඒකයි මම මේක පුන පුනා කියන්නේ. මමත් සසර යන අහිංසක කෙනෙක්. මොකද මගේ අහිංස මම අහිංසකයි කියලා කිව්වේ බුදුරණවහන්සේට මම හරිය කැමති ඒ බුදුරණවහන්සේ කිව්ව දේ එක කටයුතු කරන්න. මමත් ඔබත් සසර යන කෙනෙක්. මාත් සසර යන කෙනෙක්. මේ ලෝකේ බුදුරණවහන්සේ හැරුණාම අනිත් ඔක්කොම කට සසර යන ආවේද නැද්ද? ඒ කියන්නේ නිවන් දකින්න කලින් සසර යන ආවේ. අපි තුන් මේ ධර්මයේ මේම සාහිත්‍ය පදනකින් ආවට පස්සේ දැන් දැන් ඕනම කෙනෙක් ඉතින් අවුරුදු 100යි ජීවත් වෙන්න පරිවනේ. එතකොට ඒ ඒ අය සසර යන අයද නැද්ද? ඒ අයත් අවංකව මුදුලනවා සරණ ගිහිල්ලා මහණලා භාවනා කරනවා නම් කාගේ සාස්ත්‍රු කෙනෙක් හැටියට කවුරු සාස්ත්‍රයට ගියා කවුරු කිව්වද දඩදෙනේ කරන්නේ? දැන් අපි අධ්‍යයනය කරන දේ වෙන දෙයක්ද? දැන් අපිට මේ පිටක හැටියට තියලා තියෙන අධ්‍යයනය කරන දේ එයාලට වෙන දෙයක් නෑ. ඈ මේකමයි නේද? මේකෙන් මේකෙන්ම නේද හම්බෙන්න ඕනේ. වෙන දෙයකින් හම්බෙන්න ඕනේ නේද? වෙන දෙයකින් හම්බුණා නම් ඒක වෙන කාගේ හරි නේද? දැන් ඔබට පිළිගන්න මොකක්ද පතරමක් තියනවද බුදුරණවහන්සේ කියපු තව මොන හරි වෙන ඒවා තියෙනවා කියලා. මේ ත්‍රිපිටකයට අමතරව මොන හරි තියෙනවද ඔබට පිළිගන්න එකක් තියෙනවද? එහෙනම් මේකෙන්මයි කතා කළ යුත්තේ. වැදගත් මේකමනේ. අංක එක මේකමනේ. අපි කළ යුත්තේ මේකෙන්ම නේද? කවුරු මොනවා කිව්වද? පොළොවේ හිටගෙන කිව්වත් මේක නේද? මේක නේද? එහෙනම් මේකට අනුවම තියෙන්න ඕන. එතකොට දැන් මොන බුදුරජාණන් වහන්සේ ප්‍රහේලිකාවක් දුන්නේ නැහැ. ප්‍රහේලිකාවක් වුණේ අපට ඒක. අපි මොනවා හෝ කරගෙන ආවනේ. එතකොට මේක බලනකොට හරියටම හරියට බලනකොට ප්‍රහේලිකාවක්. හැබැයි අපි ওই භාෂාවත් වැඩි ගණන් ගන්න නැතුව නිකන් අපි දන්න කෝණයත් එක්ක බලනකොට අපිට මේක ප්‍රශ්නයක් නෑ. එයි. නෑ අපි දන්න එකනේ බලන්නේ. භාෂාවත් එක්ක හොඳට කියන. කියපු දේ සංනිවේද වෙන්න සංනිවේදනය වෙන්නේ භාෂාවෙන් බව දන්නවද නැද්ද? කිසිම විදිහකින් භාෂාවකින් තොරව කියපු දෙයක් සංනිවේදනය කරගන්න පුළුවන්ද? භාෂා පොඩ්ඩක් කියලා දුන්නොත් ඔබට මම ඒකට පුළුවන් කරුණු අඹ අඹ උපමාවක් කිව්ව උදාහරණයක් කිව්ව අර සමන් මරන්න එපා නිදහස් කරන්න උදාහරණයක් කිව්ව දැන් මම කාලත්‍රයක උදාහරණයක් කිව්ව ගොඩක් කිව්ව නේද? ඊතර ඔට්ටුකින් මම ඔබට කියලා දුන්නේ භාෂාවේ වැදගත්කම. එතකොට මේ භාෂාවෙන් sannivedanaya විය යුතුද නැද්ද? අපට අපේ භාෂාවට අනිත් භාෂාවකින් කීප අර්ථයක් ගන්න බෑ කියන එකත් මම ඔබට උදාහරණයක් කිව්වා. ඒ කියන්නේ අපට දැන් භාෂාවකින් ඇහෙන්නේ හඬක්නේ. ඒ හඬට අපි ගත්තොත් මම ඔබට උදාහරණ දෙනවා මංකි කියන එක අරගෙන මංකි කියනකොට අපි දැන් දන්නවා මංකි මං කියනකොට අපි හිතමු මෑන් කියලා ගත්තා කියන මෑන් මිනිසයා කී ඇතුළේ මිනිස්සු ඇතුළ කියලා අපිට මේ අපිට අපේ සිංහල වලට අපි ඇහෙන විදිහට කැඩුවොත් අපිට ඇහෙන භාෂාවෙන් කැඩුවොත් හරිද වැරදිද? අපි ඒ භාෂාවට අනුව යන්න ඕන නේද? ඒතර බුදුරණවහන්සේගේ ධර්මය අපි ඉගෙන ගන්නකොට අපේ භාෂාවෙන් කරලා හරියයිද? බුදුරණවහන්සේ කියපු භාෂාවට අනුගත වෙලා බලන්න ඕනේ. කියපු භාෂාවට අනුගත වෙලා බලන්න ඕනේ නේ. ඇයි අපිට මෙච්චර හිතෙන්නේ නැත්තේ? ඈ? ඇයි අපිට මෙච්චර හිතෙන්නේ නැත්තේ? දැන් මම කියන මම කියන එක මෝඩ වැඩක්ද මේ මම කියලා දෙන්නේ? සාමාන්‍ය මිනිස්සෙක් හිතන්න ඕනේ කද්ද මම මේ කියලා දෙන්නේ. ඔබ පොඩ්ඩක් හිතන්න. මම මේ කියන්නේ අනවශ්‍ය මෝඩ වැඩක්ද? නැත්තම් සාමාන්‍ය බුද්ධිමත් මිනිස්සෙක් හිතිය යුතු එකක්ද මේ කියන්නේ? ඈ? ඔබම හිතලා ඒක තේරුම් ගන්න. නිකන් මානව දර්ශකයකට පිළිගන්න එපා. ඔබම හිතලා තේරුම් ගන්න එක මම කියන එක මෝඩ වැඩක්. මේ කියන්නේ මිත්‍තර දෙයක් අවශ්‍ය නැහැ කියලා හිතන එක ඔබ ඒක හරියම ඔබම හිතන්නේ. නැත්තම් මේ කියන එක ඇත්තයි කියලා හිතන ඔබම හිතන්නේ. මොකද භාෂාවක ඉන්නේ බුදු කෙනෙක් බණ කියන්නේ. ධර්ම ස්වභාවය තමයි ඉස්මතු කරේ. ධර්ම ස්වභාවය කියලා මේ භාෂාවක ඉන්නේ. භාෂාවකින් තුරු ඒක තේරුම් ගන්න බැහැ. එතකොට මෙතන උන්න කිව්වා සියලු බය දැනගැනීමෙන් ආස්වාස කරන්නෙමි හික්මේ වර්තමාන ක්‍රියාව හික්මෙනවා මොකක්ද හික්මෙන්නේ සියලු කය දැනගැනීමෙන් අනාගත ක්‍රියාවක් තිබ්බ මොකක්ද ආස්වාස කරන්නෙමි දැන් ප්‍රශ්නයක් තියෙනවා නේද තේරුම් ගන්න තේරුම් ගන්න ප්‍රශ්නයක් තියෙනවා නේ දැන් පටන් ගත්ත සිහින් හුස්ම ගත්තා සිහින් හුස්ම හෙළුවා ඒ ක්‍රියාව කරගෙන ආවා ඊළඟට දීර්ඝ ආස්වාස දැනගත්තා ප්‍රීති හැබැයි නිකන් නෙමෙයි දැනගත්තේ මනා ප්‍රඥාව. ඒකමත් හිතන්න පොඩ්ඩක් තියෙන මුල් ටික අපට හම්බුණා. ඒක හරියි. මුල් ටික අපට හම්බුණා. ඕනම කෙනෙකුට ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂයක් එක්කද යන්න තියෙන්නේ නැද්ද? දැන් ඕනම දෙයකට යන්න තියෙන්නේ අපි ඇත්ත කරා කෙනෙක් යනවා ඇත්ත කරා යන්න වර්තමාන සත්‍ය ප්‍රත්‍යක්ෂයක් අපට හම්බ වෙ යුතුද නැද්ද? ඕනම දෙයක් හම්බෙන්න ඕනේ නේ. නැත්තම් බෑනේ. එහෙනම් ඕනම තැනක පටන් ගැනීම තියෙන්නේ ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂයකට කියලා තියෙන්නේ. ඔන්න සිහින් ආස්වාස කරා සිහින් ප්‍රස්වාස කරා. ඊට පස්සේ තව එතනින් එහා ප්‍රායෝගිකව නිවන් මාර්ගට යොමු කරන ප්‍රතිපදාව බුදු කෙනෙක් කරනවා. ඊළඟට සාමාන්‍යයෙන් ඔක්කොටම ලෝක ලෝකේ පැවැත්මක් තියෙනවානේ. ලෝකේ පැවැත්ම තියෙන්නේ ලෝකයට අනුව නේද? ලෝකී පැවැත්ම තියෙන්නේ පින්වතුනි ඊතර වෙන්නද ලෝකයට අනුවද? දැන් ලෝකේ පවතිනවා නම් යම් දෙයක් මේ පැවැත්ම එක දිගට හිම තියනවා නම් ඒක ලෝකයට අනුවද තියෙන්නේ ඊතර වෙන්නේ තියෙන්නේ. ලෝකයට අනුව. ඊතර වෙනවා කියන එක බුදුරණවහන්සේ විග්‍රහ කරනවා නේද උඩුගපල යනවා කියලා. අනිත් පැත්තට යනවා කියලා. එතකොට අපි දැන් අන්න හුස්ම පිළිබඳ සිහිය පවත්වන එක කියන්නේ හුස්ම ගැනීම කියන එක ලෝකයේ පැවැත්මක්ද නැද්ද? ඒ ක්‍රියාව සම්පූර්ණයෙන්ම වෙන එක ලෝකයේ පැවැත්මක්ද නැද්ද? හුස්ම ක්‍රියාව සිය හුස්ම වල සිදුවෙන ක්‍රියාව අංග සම්පූර්ණ සුපිරිසිදු වශයෙන් ඔක්කොම ඒ විදිහටම මම මෙලෙක ලෝකේ ක්‍රියාවක්ද නැද්ද? බුදුරණවහන්සේ කියන්නේ පොඩ්ඩක් ඊතර වෙන්නද නැද්ද? ලෝකේ හම්බෙන ක්‍රියාව ඇත්තද බොරුද? ඇත්ත. ඒක හිතන්න. වැරදි නෑ. ඒක ඇත්ත. ඒක හරි. දැන් අපට හම්බ විය යුත්තේ අපි ලෝකේ ඉන්න නිසා ලෝකේ ප්‍රතිපදාවද ඊතරණ ප්‍රතිපදාවද? ලෝකේ ප්‍රතිපදාව. ඊතරණ ප්‍රතිපදාව අපට දහම් වෙන්නේ බුදුරුන්ද කියලා දෙන්නේ. ලෝක ඊතරණ ප්‍රතිපදාව අපට දහම් වෙන්නේ රහතුන්ට දහම් වෙන්නේ බුදුරුන්ද කියලා දෙන්නේ. රහතුන් නම් වෙනවද ඊතරණ ප්‍රතිපදාව? නෑ. රහතුන් කියන්නේ කාවිකද්ද? බුදුරු කියපු ඊතරණ ප්‍රතිපදාව. රහතුන් නම් වෙන්නේ නෑ ඊතරණ ප්‍රතිපදාව. බුදුරුන් රහතුන් ඊතර වුණා. කාගේ ප්‍රතිපදාව වලද? එහෙනම් රහතුන් කියන්නේ කාගේ ප්‍රතිපදාවද? බුදුරුන්ගේ ප්‍රතිපදාව. එහෙනම් ඔන්න හොඳට හිතන්න. ලෝකේ ප්‍රතිපදාවක් තියෙනවා. ඒක ඇත්ත, ඒක බොරු නෙමෙයි. ඒක අපට හම්බ වෙනවා. මොකද ඒක තමයි ප්‍රායෝගිකත්වය අපේ. ඒකමයි ප්‍රායෝගිකත්වය. ඒක අපට අනිවාර්යෙන් හම්බ වෙනවා ඒ පිළිවෙල කළොත්. නැත්නම් හම්බෙන්නේ අනිවාර්යෙන් හම්බ වෙනවා. ඒක වැඩෙනවා, ඒක හම්බ වෙනවා. හැබැයි බුදුරුව වෙනවා ඊතර වෙන එක. ඒක හම්බෙනවද අපි ඉදිරි කරන්නේ? ඒක හම්බෙන්නේ කවුරු කියපු විදිහට කරොත්ද? අපට ඕන විදිහට අපට වැඩෙන විදිහට ලෝකේ යන විදිහට කරොත්ද බුදුරුව කියන විදිහට කරොත්ද? බුදුරුව කියන විදිහට කරොත්. ඔන්න දැන් බුදු කෙනෙක් කියන්නේ. අර කිව්වා සියලු කය දැනගැනීමෙන් හික්මෙනවා ආස්වාස කරන්නේ මේ. ඔන්න කිව්වා ක්‍රීෂ්ණ බුදුරණවහන්සේ. දැන් මේ මොකකටද කියන්නේ? නිවන් දකින්න නේද? නිවන් දකින්න කියන්නේ. සියලු කය දැනගැනීමෙන් හික්මෙනවා වර්තමාන ක්‍රියාව හික්මෙනවා අනාගතයෙන් වෙනවා ආස්වාස කරන්නේ මේ අස්ස සිස්සාමිති ඊළඟට සියලු කය දැනගැනීමෙන් හික්මෙනවා ආස්වාස කරන්නේ මේ ඊළඟට පසම්බයං කාය සංඛාරා කාය සංඛාරයේ සංසිදවමින් සික්කත හික්මෙනවා ආස්වාස කරන්නෙමි. ඊළඟට පස්සම්බයං කාය සංකාර. කාය සංස්කාරයේ සංසිදුවමින් හික්මෙනවා ප්‍රස්වාස කරන්නෙමි. ඊළඟට දැන් අපිට දැන් දේරුමක් තියෙනවනේ. නේ නේ. බුදුරණවහන්සේ කිව්වදී ලෝකයේ ලෝකයේ අපට මේ වැඩෙන දේ නෙමෙයි බුදුරජාණන් වහන්සේ කිව්ව දේ දැන් තේරුම් ගන්න ගොඩක් තියෙනවද නැද්ද? ගොඩාක් ජාති තියෙනවා. දැන් මේක කිව්ව රාහුල සාන්නාසිට. එහෙනම් අපිට රාහුල සාන්නාසිට කිව්වේ අර මුලින් තව විග්‍රහයක් කළා නේද? ඒ කියන්නේ අපි යන්නේ ඔක්කොම අතහැරියත් ප්‍රධාන එකක් තියෙනවා අනිත්‍ය සංඥාව. ඒක හරි පොඩ්ඩක් හිතවන්න නේද? අනික ඔක්කොම අතහැරියත් අනිත්‍ය සංඥාව. ඒක කිව්වේ රාහුල සාන්නාසිට. අනිත්‍ය සංඥාවත් එක්ක එතකොට එහෙනම් අපටත් අඩුම අපට ඔකත් එක්ක යන්නේ අඩුම නැද්ද? අඩුම යා යුතුයි. ඊළඟට ඔන්න සබ්බකාය පරිසංවේදී පසසී ස්වාමීන් සික්කදී පසම්බය කාය සංකාරණ පසසී ස්වාමීන් සික්කදී පසම්බය කාය සංකාරණ පසසී ස්වාමීන් සික්කදී. ප්‍රීති පරිසංවේදී පසසී ස්වාමීන් සික්කදී. ප්‍රීතිය පරිසංවේදී දැනගන්නේ. සික්කදී හික්මේනවා. මොකද්ද ආස්වාසී ස්වාමීන් ආස්වාස කරන්නේ? ප්‍රීතිය දැනගන්නේ හික්මේනවා. මොකද්ද ප්‍රාස්වාස කරන්නේ නෙමෙයි. ඊළඟට සුඛපටි සංවේදී සැපේ දැනගන්නේ සික්කති හික්මෙනවා මොකද ආස්වාස කරන්නේ මේ සැපේ දැනගන්නේ හික්මෙනවා මොකද ප්‍රස්වාස කරන්නේ මේ අනාගතයේ ඊළඟට චිත්ත සංස්කාර පරිසංවේදී ආසස් සංවේදී සික්කති චිත්ත සංස්කාර දැනගන්නේ මනාව දැනගන්නේ හික්මෙනවා කොහොමද ආස්වාස කරන්නේ මේ චිත්ත සංස්කාර දැනගන්නේ හික්මෙනවා ප්‍රස්වාස කරන්නේ පස්සං භයන්තික සංකාරයන් අසනිස්සාන්ත සික්කති. ඊළඟට චිත්ත සංස්කාර සංසිඳුවමින් හික්මෙනවා ආස්වාස් කරන්නේ නෙමෙයි. චිත්ත සංස්කාර සංසිඳුවමින් හික්මෙනවා ප්‍රස්වාස් කරන්නේ නෙමෙයි. චිත්ත පරිසංවේදී අසනිස්සාන්ත සික්කති. සිත දැනගනිමින් හික්මෙනවා ආස්වාස් කරන්නේ නෙමෙයි. සිත දැනගනිමින් හික්මෙනවා ප්‍රස්වාස කරන්නේ නෙමෙයි. ඊළඟට අභිප්‍රමෝදයන් චිත්තං අසනිස්සාන්ත ප්‍රමුජිත කරන සිත ප්‍රමුජිත කරන්නේ ආස්වාස කරන්නේ හික්මෙනවා. ඊළඟට සිත ප්‍රමුජිත කරන්නේ ප්‍රස්වාස කරන්නේ හික්මෙනවා. සමාදාන චිත්ත සමාධිමත් කරමින් සිත ආස්වාස කරන්නේ හික්මෙනවා. සමාධිමත් කරමින් සිත ප්‍රස්වාස කරන්නේ හික්මෙනවා. විමෝචනය සිතේ නිදහස් වෙනවා. සිතේ නිදහස් වීම ආස්වාස කරන්නේ හික්මෙනවා. සිතේ නිදහස් වීම ප්‍රස්වාස කරන්නේ අනිත්‍යයෙන් පස්සේ අසසස්වාංශිකදී. අනිත්‍ය වශයෙන් දකින්න ආස්වාස කරන්නේ වෙනවා. අනිත්‍ය වශයෙන් දකින්න ප්‍රස්වාස කරන්නේ වෙනවා. නිරෝධ වශයෙන් පොන්න දැන් මෙතන නිරෝධ වශයෙන් දකිමින් හික්මෙනවා ආස්වාස කරන්නේ. නිරෝධ වශයෙන් දකිමින් හික්මෙනවා ප්‍රස්වාස කරන්නේ. ඊළඟට අනිත්‍යන පස්සේ විරාගන නොයැලීමේ විරාගන පස්සේ නොයැලීමේ නිරෝධන පස්සේ නිරුද්ධිය දකින්න පටිනිස්සං ගන්න පස්සේ සම්පූර්ණයෙන් දුරු කරගෙන නිවනට නැඹුරු වෙලා සම්පූර්ණ සියල්ලම දුරු කරමින් ආස්වාස කරන්න හිතන. ඔන්න ඔය විදියට ආනාපාන සතිය කරාම රාහුල මහත්මලයි මහානිසංසයි එයාගේ සිහියෙන් කියනවා මේ හුස්ම වල නිරුද්ධ වෙන්න බව. කියන්නේ ගන්න කොටත් නිරුද්ධ වෙන්නේ සිහියෙන්මයි කියන ඕක භාවිතා කරපු කෙනාට. එච්චරයි රාහුල ස්වාමීන් වහන්සේට බුදුරණවහන්සේ කියන්නේ ආනාපාන සතිය පිළිබඳව. එතකොට දැන් අපි එහෙනම් මේකේ තව සවිස්තර විස්තරයක් ඉගෙන ගන්න වෙනවා නේද? කවුරු කිව්වේද? බුදුරණාහි කියවේ. බුදුරණාහි කියලා තියෙන එක ආනාපාන සති සූත්‍රයේ තව සවිස්තර විස්තරයක්. කුමක් පිළිබඳවද? මෙන්න මේ ආනාපාන සතිය පිළිබඳව. අපි පොඩ්ඩක් ඒක ඉගෙන ගන්න යමු. ඊට කලින් මේ මම හිතන්න ඕන නිසා කියන්නේ මේක මේ දැන් මම මුලින්ම නගුවා අපි යමක් කලේ යුත්තේ ඥානාන්විතෝනේ. ඇදහිල්ලක්ද කල යුත්තේ කවුරු හරි කියන විදිහට දැක්කෙන එකක්ද කල යුත්තේ ඥානාන්විතෝ බලවල කල යුත්තේ. දැන් ඔබට අවශ්‍යයිකද? බුදුරණවහන්සේ ධර්මයේ අවශ්‍යයික නේද? ඥානාන්විතෝ බල කරන්නේ. දැන් ඔබ බලන්න මෙන්න මේ මේ විග්‍රහය අපි තව මේක සවිස්තරව ආනාපාන සූත්‍ර බලන්නේ නැතුව මේ විස්තරයෙන් පොඩ්ඩක් ඥානාන්ත බැලුවොත් දැන් මේ මම මතු කරපු කරුණ වලට අමතරව තව ප්‍රශ්න ටිකක් ඉන්නේ නැද්ද බලන්න හොඳට. මම හොඳට දෙන්නම් ඔය පැත්තේ. ඒ තමයි දැන් මෙතන තියෙනවා දැන් ඔබ මම ප්‍රශ්නයක් අහන්න මේක උත්තර දෙන්න. සිහියෙන් හුස්ම ගන්නකොට සිහියෙන් හුස්ම හෙලනකොට හොඳට හුස්ම රැල්ලට අවධානය යොමු වෙච්ච තැන හිත සමාධිමත් වෙනවද නැද්ද? වෙනවනේ. වෙන්නේ නැහැ කිව්වොත් සිත හුස්ම වලට අවධානය යොමු වෙලා නැහැ. හොඳට හුස්ම ගන්න. පළවෙනි ස්ටෙප් එකම අපි ගත්තොත් සිහියෙන් හුස්ම ගන්න බව, සිහියෙන් හුස්ම හෙළන බව හම්බ වුණොත් එයා හිත සමාධිමත් වෙලාද නැද්ද? පළවෙනි ස්ටෙප් එකෙන් ඉතින් බුදුරජාණන් වහන්සේ මේ අවසානයේදී මේක කියන්නේ කොහොමද වෙනසක් නැති බවක් දැක්කා. පොඩ්ඩක් වැරදිලාද කියලා බුදුරජාණන් වහන්සේ මොකද අපට නම් අත්දැකීමේ පටන් ගන්නකොටම සමාධිය එනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ සමාධි චිත්තාන් සිත සමාධිමත් කරමින් ආස්වාස කරන්නේ හික්මී කියලා මේ කරුණු ගණනාවක් කියලා කියන්නේ. බුදුරණවහන්සේ කියන්නේ මේ සමාධි චිත්තම් කියලා කරුණු ගණනාවක් කියලා කියන්නේ දීර්ඝ ආස්වාසේ දීර්ඝ ප්‍රස්වාසේ පස්සම්බය කාය සංකාර සබ්බ කාය පරිසංවේදී පස්සම්බය කාය සංකාර ප්‍රීති පරිසංවේදී සුඛ පරිසං දැන් ප්‍රීතිය සැපය හම්බෙන්නේ එතනදී රාගය එක්කද නැත්නම් වෙන මොකක් හරි එකද සමාධි එකද ප්‍රීතිය හම්බෙන්න තැනන්නේ ප්‍රීතිය හම්බෙනව නේද ඊට පස්සේ බුදුරණවහන්සේ සමාදාන දිප්පන් කියන්නේ ප්‍රීතිය සැපය ඔක්කොම තියුණාමයි බුදුරණවහන්සේ මේ සමාධිය කියන්නේ දුන්න පටලැවිල්ලක් නෙමෙයි නේද පුදුම පටලැවිල්ල පටලැවිලා තියෙන්නේ අපටද බුදුරජාණන් වහන්සේ ඈ ඉතින් අපි ලෝක අන්දනිය ලබන අපිට පටලැවිලා නැහැ නේ අපිට හොඳට වැටෙනවනේ. අපිට නෙමෙයි බුදුරණන් වහන්සේට පටලැවිලා තියෙන්නේ. නේද? ඈ ඇත්තටම නැද්ද? අපිටද පටලැවිලා තියෙන්නේ. ඉතින් අපිට හොඳට ඕක වැටෙනවනේ මොකට. ප්‍රත්‍යක්ෂයක් තියෙනවනේ අපිට. කොහෙද පටලැවිලා තියෙන්නේ අපි තුල? ඈ තියෙනවද? එහෙනම් පටලැවිලා නේ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් ඇයි මේක මේ හිතුන්නේ නැත්තේ? මට මම බලන ක්‍රමයේ වැරද්දක්ද මම මට දැන් දැන් හරියට මම ඒක කිව්වේ නැතුව ඔබ දැන් බැලුවොත් ඔබට ඔය ටික හිතෙන්නේ නැති හිතෙන්නේ නැද්ද ඔබට බලන්න. දැන් මම කිව්වා කියලා කතාහරලා ඔබ ඔය ටික ඔබ බලාගෙන යන්න. දැන් මම කිව්වේ නෑ නේද? ඔබ බලාගෙන යන්න සිහියෙන් ආස්වාස කරනකොට සිහියෙන් ප්‍රස්වාස කරනකොට ඔබ සිතේ ගලනවද නැද්ද? ඒක වෙනවනේ. මොකද ඒකට පිටේ හිත විසිරෙනන්නේ. ඒ කියන්නේ හිතේ ඔබ සමාධිය තියෙනවද නැද්ද? තියෙනවා. ඊළඟට ප්‍රීතිය සැපය කියන්නේ අපි රාගය හිතේතයි නෑනේ වෙන්නේ. නේද? ප්‍රීතියක් කියලා හම්බෙන්නේ කො කාමයන්ගෙන් නැත්තම් කාමයන්ගෙන් නෙමෙයි කියලා නේ. සැපයක් හම්බෙන්නේ ප්‍රීතියක් හම්බෙන්නේ එකක් කාමයන්ගෙන් අනිත් එක කාමයන්ගෙන් නෙමෙයි. කාමයන්ගෙන් වෙන්නේ කියලා මොකද්ද කියන්නේ? සමාධියද නැද්ද? සමාධිය නේද? එතකොට එතන සමාධිය තියනවද නැද්ද? තියෙනවනේ. එතකොට ආස්වාද කරද්දී තියෙනවනේ. පිළිපිලික් තියෙනවා නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ සමාදාන වෙනවා කියලා ගොඩක් කියනවා ඊපස්සේ. එතකොට අර ටිකේ නැද්ද? මොකක්ද මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ? හිතෙන්නේ නැද්ද? හිතෙන්නේ නැද්ද? හරියට බලන්න මම කියන්නේ නැහැ කියලා හිතන්නේ ඒක. මම මතු කරේ නැහැ. නෝ ඔබ පොඩ්ඩක් හරියට බලාගෙන ගියොත් ඔබ ලෝක ඇත්තටම ප්‍රශ්නයක් එනවද නැද්ද? ඈ මේ සමාදාන චින්තන් පස්සේ කියන්නේ. දැන් ප්‍රශ්නයක් එනවද නැද්ද? මොකද ප්‍රායෝගිකව අපි දකිනවා සමාජයේ මුලින් පටන් ගැනීම තියෙනවා. නැත්නම් සමාජයේ මට නම් ඇත්තටම මම ආනාපානසති වඩන්න ගත්තාම මට පටන් ගැනීම සමාධිය තියෙනවා. සිහියෙන් ආස්වාද. ඔබට නැද්ද? මේ ලෝකේ කාටවත් තියනවද සමාධිය නැති අවස්ථාවක්? ආයෙත් සිහියෙන් ආනාපානසති කරනකොට කාට හරි තියෙන කෙනෙක් ඉන්නවද? හොඳට සිහියෙන් ආස්වාද ප්‍රසවාස කරනකොට සමාධිය නැති මේ ලෝකේ කවුරු හරි ඉන්නවද? සිහියෙන් කරනකොට හරියට හරියටම හම්බුනහම මේ ලෝකෙ එක්කෙනෙක් හරි ඉන්නවා සමාධිය නැති. හොඳට ඒක බලන්න. සිහියෙන් ආස්වාස ප්‍රස්වාස වලට හොඳ අවධානයෙන් ආස්වාස ප්‍රස්වාස කරනකොට සමාධියක් හටගන්නේ නැති. يعني හිත විසිරෙන්නේ නැහැ සිහියෙන් කරා කියන්නේ. හරියට ඒක ගුණන්නේ. එතනදී සමාධියක් හටගන්නේ නැති කෙනෙක් මේ ලෝකෙ කවුරු හරි ඉන්න පුළුවන් වේද? බෑ නේද? අනිවාර්යෙන් සමාධිය එනවා. බුදුරජාණන් වහන්සේ කිව්ව සමාධිය වුණාට කොහෙද? ගොඩාක් පස්සේ. මේ බුදුරන් වහන්සේ මේ කිව්වේ ලෝකෙටද නිවන් දකින්නද? අපට හම්බුනේ ලෝකෙටද නිවන් දකින්නද? එහෙනම් හිතන්න දෙයක් තියෙනවා නේ. බුදුරන් වහන්සේ ලෝකෙ ඉතර වෙන්න කිව්වේ නේ. අපට හම්බුනේ ලෝකෙට. දැන් අපි විග්‍රහ කරගෙන යනකොට අපට හම්බුනේ ලෝකෙ පැවැත්මක් නෙමෙයි. බුදුරන් වහන්සේ විග්‍රහ කරන්නේ නිවන් දැකන එක. එහෙනම් පොඩි විග්‍රහයක් තේරුම් ගන්න තියෙනවා. දැන් අපිට හිතන්න බැන්නේ හිතන්න දෙයක් තියෙනව නේද? කරන්න. කරන්න කලින් කළ යුතු කාරණාව හරියට දැනගත යුතුයිද නැද්ද? දැනගන්නද පුළුවන්ද? දැනගන්නත් පුළුවන් මම කරන්න ලෝකේ පැත්ත. ලෝකේ පැත්ත පුළුවන් අපට වැඩ කරන විදිහට කරගෙන යන්න. නිවන් දකින්න පැත්ත. නිවන් දකින්න පැත්ත දැනගන්න බුදු කෙනෙක් කියපු දේ අහන්න ඕනද නැද්ද? අහන්න තු කාට හරි පුළුවන්ද? බැහැ. අහන්න ඕන. එක්කෙනෙක් ඉන්න පුළුවන් කෙනෙක්. පසීබුදුරු. පසීබුදුරුට. ඒ පසීබුදුරු බුද්ධෝත්පාද කාලයේදී ඉන්නේ අබුද්ධෝත්පාද කාලයේදී ඉන්නේ. එතකොට මේ පසීබුදුරු නිවන් මඟ හො කියන්න පුළුවන්ද බැයිද? නිවන් මඟ කියන්නේ නෑනේ. එහෙනම් මොන දැන් අපට තියෙනවා අපේ කුමනට තේරෙන්නේ නැති අපේ රාමුට තේරෙන්නේ නැති අපට වැඩෙන විදිහට අහුවෙන්නේ නැති බුදු කෙනෙකුට විතරක් විශේෂ විග්‍රහයක් බුදුරණවහන්සේ මෙතන කියලා තියෙනවනේ. දැන් අපි නම් මේක හරියට නැහැ කියලා හැබැයි හැබැයි අපි ප්‍රායෝගිකත්වයට එක තමයි යන්න තියෙන්නේ. වෙන ක්‍රමයකට නෙමෙයි. ප්‍රායෝගිකත්වයත් එකමයි යන්න තියෙන්නේ. ප්‍රායෝගික ප්‍රතිපදාව එකමයි යන්න තියෙන්නේ. වෙන ක්‍රමයකට යන්න අපි එහෙනම් බලමු ඒක පොඩ්ඩක් පැත්ත වෙන තියලා මොකද අපිට එච්චරද කියලා තියෙන්නේ. ආලෝසනස් එච්චරයි කියලා තියෙන්නේ. අපිට මේක තේරුණා තේරුණා මදි නේද? මදි නිසා අපි එහෙනම් දැන් ආය ගන්න ඕනේ අපරද? බුදුරණවහන්සේ කියපු තව විග්‍රහයක් නේ මේක වඩන හැටි. අන්න ආනාපාන සූත්‍රයේ විග්‍රහය තියෙනවා. බලමු අපට ඒක කරද්දී ඒක කියලා දෙන්න තියෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ අපට මේ කියලා දුන්නේ අපට ආනාපාන සතියක් වඩවන්නද අපිට නිවන නිවන් මග නිවන් නිවන නිවන් මග කරා යොමු කරන්නේ. ඈ? නිවන් බුදු කෙනෙක් කියලා දෙන්නේ ඒක නේද? ආනාපාන සතිය වඩවන්න කියලා දෙන්නේ නිවන් මග කියලා දෙන්නේ. නිවන් මගට මේ ආනාපාන සති විග්‍රහය දෙන්නේ. අපට අවශ්‍ය මොනවාද? අපට අවශ්‍ය එක්ක පංචපාස්කන්ධය තේරුම් ගන්න, එක්ක පටිච්චසමුප්පාදය, නැත්නම් ආනාපානසති මොකක් හරි තේරුම් ගන්න අවශ්‍යයි. හැබැයි අවශ්‍ය නැති එක දෙයක් තියෙනවා මොකද? නිවන් මාර්ගය. අවශ්‍ය නැති එක දෙයක් තියෙනවා. මොකද නිවන් මාර්ගය. අනිත් ඔක්කොම අවශ්‍යයි. අවශ්‍යයි අපට පංචපාස්කන්ධය තේරුම් ගන්න, අවශ්‍යයි අපට පටිච්චසමුප්පාදය තේරුම් ගන්න, අවශ්‍යයි අපට බුද්ධංග ටික තේරුම් ගන්න, අවශ්‍යයි අපට බෝධිපාක්ෂික ධර්ම තේරුම් ගන්න. අවශ්‍යයි අපට පටික්කුල තේරුම් ගන්න, අවශ්‍යයි අපට අසුභ තේරුම් ගන්න, අවශ්‍යයි අපට මෛත්‍රී තේරුම් ගන්න, අවශ්‍යයි අපට අනිත්‍ය තේරුම් ගන්න, අවශ්‍යයි අපට අසුභ තේරුම් ගන්න, අවශ්‍යයි අපට ආනාපානසති තේරුම් ගන්න, අවශ්‍යයි අපට කායන වස්නා තේරුම් ගන්න, වේදනා වස්නා තේරුම් ගන්න, චිත්තන වස් ඔක්කොම අපට අවශ්‍යයි. එක දෙයක් අවශ්‍යයි. මොකද්ද? නිවන්. නිවන් මඟ ඇතිවීමට මේ ටික දුන්නේ නැත්නම් ඒ ටික තේරුම් ගන්නද අපිට කියලා නිවන් මඟට නේද ටික දුන්නේ. බුදුරජාණන් වහන්සේ නිවන් මඟට දුන්නේ. එහෙනම් අපිට පංචේපාස්කන්ධය ඉගෙන ගන්නකොට නිවන් මඟ හම් වෙනවද පංචේපාස්කන්ධය තේරෙනවද? නිවන් මඟ හම්ු නැත්තම් පංචේපාස්කන්ධය තේරුම් ගත්ත කී අර්ථයක් තේරෙනවද නැද්ද? පටිච්චසමුප්පාදේ තේරුම් ගන්නකොට නිවන් මඟ හම් වෙන්න ඕනද? පටිච්චසමුප්පාදේ තේරෙනවද? නිවන් මඟ හම්බුනද පටිච්චසමුප්පාදේ තේරෙනකොට වැඩක් තියෙනවද? ආනාපාන සතිය වඩනකොට නිවන් මඟ හම්බෙන්න ඕනද ආනාපාන වැඩි නිවන් මඟ හම්බෙන්න ඕනේ. නිවන් මඟ හම්බෙන්න නැතුව අපර ආනාපාන වැඩි වැඩි වැඩ තියෙනවා. වැඩක් හැබැයි තියෙනවා නැත්නම් නෑ ප්‍රමුල වෙනවා. නේ? බ්‍රහ්මල වෙනවා. හැබැයි නිවන් මඟ හම්බුනොත් ආනාපාන වැඩි නිවන් දකින්න පුළුවන්. ඒකයි සරලයි. ලොකු දෙයක් ටිකක් දෙයක් හරි සරලයි. එහෙනම් දැන් අපි ඉගෙන ගන්න දෙනවා බුදුරජාණන් වහන්සේ මේ දෙකම විග්‍රහය තව දෙකක් සවිස්තරව බුදුරජාණන් වහන්සේ විග්‍රහය තව ටිකක් අපි සවිස්තරව චුට්ටක් කතා කරමු. අද කොහොමද මම මේක ඉවර කරන්න? ආනාපාන සතියේ බුදුරජාණන් වහන්සේ කියපු කරුණු ටික. දැන් මේ සූත්‍රයෙන් තව මුල් මුල නිදාන ටිකක් තියෙන එක අවශ්‍ය නැහැ නේද? බුදු බුදුන් ආනාපාන විග්‍රහයනේ අවශ්‍ය නේ. මොකද මේ දැන් මේකට යන්නේ නිදානෙත් තියෙනවා. නිදාන කතා නොකර අපි සූත්‍රේ ආනාපාන සතිය කතා කරමු. නිදාන විග්‍රහයක් තියෙනවා. ඔන්න ඒකේ පටන් ගන්නවා බුදුරජාණන් වහන්සේ මේ විදිහට ආනාපාන සතිය ගැන ආනාපාන සති වික්‍රේ භව භව භාවිතා බහුලී කතා මහපලාහුන්ති මහානිසංසා මහණෙනි ආනාපාන සතිය වඩනකොට මහත් ඵලයේ මහානිසංසයි. ආනාපාන සති වික්‍රේ භාවිතා බහුලිකද චත්තර සතිපට්ඨාන පරිපූර්ණේති. ඔන්න එතන මේ වෙන මොකක්ද විග්‍රහයක් කරනවා බුදුරජාණන් වහන්සේ. එතන වෙන විග්‍රහයක් කරනවා. මොකද කියන්නේ? ආනාපාන සතිය වඩනකොට මහණෙනි ආනාපාන සති වික්‍රේ භාවිතා බහුලිකතා භාවිත බහුලිකතා එතකොට චත්තාරෝ සතිපට්ඨාන පරිපූර්ණේති. මොකද පරිපූර්ණ වෙනවා කියන්නේ? එතකොට දැන් අපට ආනාපාන සතිය වඩනකොට ප්‍රායෝගිකව හම්බ විය යුතු කරුණක් තව හම්බ වෙනවා මොකක්ද? ඈ? සතර සතිපට්ඨාන. කායපස්සනාව විතරක් හතරක්ද? ඉතින් බුදුරණ සතිපට්ඨාන ආනාපානී කායපස්සන විතරයි. නේ? සතිපට්ඨාන සූත්‍රය නම් කායන පස්සන විතරයි කියන්නේ. හැබැයි කායන පස්සන විතරක් තියෙන කොටසයි නෙමෙයි. ඔන ඒකනේ. හරියට ඉගෙන ගන්න ඕන කියන්නේ. සතිපට්ඨාන සූත්‍රය ආනාපාන සතිය ඔක්කොම තියෙනවා. නෑ. කායන පස්සන කොටස විතරයි තියෙන්නේ. කායන පස්සනාව විග්‍රහ කරන දැන කායන පස්සන කොටස විතරයි තියෙන්නේ. වේදනාන පස්සනාව කරලා චිත්තාන පස්සනාව කරලා ධම්මාන පස්සනාව කරලා සතිපට්ඨාන විස්තර කරන කායන පස්සනාව ආනාපාන විස්තර කරන්නේ නෑ. හැබැයි බුදුරණන් සතිපට්ඨාන වැඩෙනවා කියන්නේ ඒක මේක විග්‍රහ කරනවා. දැන් අපි ආවල් ස්වාමීන් වහන්සේට දුන්න එකේ හතරම විග්‍රහ කරනවා. දැන් ඔබ බලන්න සතිපට්ඨාන සූත්‍ර අධ්‍යයනය කරනකොට ඔය කොටස් ඔක්කොම තින් බලන්න. දැන් මම පොඩි සරල ප්‍රශ්නයක් අහන්න අපි යමක් කරනකොට දැනගත යුතුද නැද්ද? ඥානතෝහම් වික්‍රේ පසතු ආසවණ කයන දන්නෝ අඥානතෝහම් පසතු. දැන් අපි යමක් කරනකොට දැනගන්න දැන් ගන්නවද? බුදුරණෝ සිගුණ දැනගෙන දැනගෙන යන්න තියෙන්නේ. නොදැන නොදැක ඉන්නේ. දැන් මම අහුව සරල ප්‍රශ්නයක්. ආනාපාන සති විග්‍රහ කරන තැනදී අතිපට්ඨාන සූත්‍රයේ ඔබට හම්බුලා තියෙනවද දැන් මේ රාහුල ස්වාමීන් වහන්සේට කරපු විග්‍රහය? මේ දැනුමක් මම අහන්නේ කියන්නේ. ප්‍රායෝගික තැන දැනුමක්. ඒ විග්‍රහ හම්බුලා තියෙනවද? නෑ. ඒක නෑ. ඒක කොටස් හතරක් විතරයි තියෙන්නේ. සබ්බකාය පරිසම්මේදී දීර්ඝ දීගම්මවස සන්තෝ දීගම්මවස සන්තෝ ඊළඟට කිටි දීර්ඝ බව කෙටි බවයි සබ්බකායයි පස්සම්බය. ඔය හතර විතරයි තියෙන්නේ. අනිත් ටික නෑ. දැන් ඔක හොඳට බලන්න. ඒ ටික නෑ. අතිපට්ඨාන සූත්‍රයේ කායන පස්සනාව විග්‍රහ කරන තැනදී ආරම්භ හති ඔය හතර විතරයි තියෙන්නේ. ඒක කායන පස්සනාව. දැන් මෙතන කොච්චර තිබ්බද? 16ක් තිබ්බා. අන්න වේදනා පස්සනාව, චිත්තන පස්සනාව, ධර්මන පස්සනාව කුරුලේ තිබ්බා. අතන කුරුලේ නෑ. මොකද රණ්ඩු අපි මේ දැන් අපි මොකක් හරි ගානක් හදනකොට ඒක දැන් සාධනය කරලා ඔප්පු කරලා බලනකොට කොච්චර සූක්ෂම අපි ඒක බලන්න ඕනේ නැද්ද? හොඳට බලන්න ඕනේ නේද? ඉතින් නිවන් මඟ පෙන්න බුදුබණක් අහන්න කොහොම සූක්ෂමත්වයක් ඕනද? නිවන් දකින්න මඟක් ඕනේ. අර පුතඥ ගානක් හදන්න මේ ප්ලේන් එකක් වාහනයක් හදන්න කොච්චර සූක්ෂම බවක් ඕනද? ඒ වගේ කී ගුණයක් ඕනද මේ නිවන් හිත හදන්න හිත අර භෞතිකනේ මේ හිතේ හිත හදලා නිවන් වල පිළිගන්න. කොච්චර සූක්ෂම බවක් ඕනද? එතකොට එහෙනම් ආනාපාන සති සූත්‍රය අතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන සති විග්‍රහයේදී කායන පස්සන කොටස විතරයි විග්‍රහ කරන්නේ. ආනාපාන සති සූත්‍රයේ සාමි රාවලවද සූත්‍රයේදී කායන පස්සන කොටස විතරක් නෙමෙයි විග්‍රහ කරන්නේ තවත් කොටස් විග්‍රහ කරනවා. එතකොට මෙතන නම් පැහැදිලි කරනවා ආනාපාන සතිය වඩනකොට සතර සතිපට්ඨාන වැඩි. නමුත් සතිපට්ඨාන සූත්‍රය ගැන ගත්තොත් තියෙන්නේ කායන පස්සනාව විතරයි. එහෙනම් මේක තියෙන හතරමනේ. බුදුරණන් කියන හතර සතිපට්ඨාන වැඩිනවා. කායන පස්ස ආනාපාන සතිය වඩනකොට. එහෙමනම් දැන් අපිට ඔක නිකන්ම විශ්වාස කරගෙන ඔය අදහගෙන ඉන්නවද ඔක වැඩිනවලුනේ කවදා හරි වැඩෙයිනේ එහෙම ඉන්නවද අපිට මේක හම්බෙන්න ඕනේ. බුදුරණවහන්සේ කිව්වේ නිකම් ප්‍රත්‍යක්ෂ කරන ධර්මවලද නිකම් ඔය විශ්වාස කරගෙන අදාහගෙන ඉන්න එකද කියන්නේ. ඈ? ප්‍රත්‍යක්ෂ කරන එක ගන්න එහෙනම් අපිට මේක හම්බෙන්න ඕනද නැද්ද? හම්බෙන්න ඕන නැත්නම් මේක ওই පොතේ තිබිලා අපට වැඩේනි කවදා හරි ඒක කරනකොට වෙයිනේ. අසම්භාව්‍ය ක්‍රියාවක් වගේ තියෙන්නේද සත්‍ය දැනද කියන ක්‍රියාවක්. සත්‍ය දැනද එහෙනම් අපි දැන් අපට හම්බෙන්න ඕනේ නේද? සතිපට්ඨානය වැඩෙනකොට නෙමෙයි. ආනාපානසති වැඩෙනකොට සතිපට්ඨානය නෙමෙයි. බුදුරණවහන්සේ මේක කියනවනේ. ආනාපානසති වික්‍රේ භාවිතා බෞලිකත මහපලාවන්ති ආනාපානසති වික්‍රේ භාවිතා බෞලිකත චත්තවර සතිපට්ඨාන පරිපූර්ණ වෙනවා. හතර සතිපට්ඨානෙ පරිපූර්ණ වෙනවා. දැන් අපට හතර සතිපට්ඨානය දැනගත යුතුයිද නැත්ද ආනාපාන සතිය වැඩිවීමට ඈ දැනගත යුතුයිනේ. අතිපට්ඨාන ගැන විග්‍රහයක් කලින් කරා පොඩ්ඩක් මතකද? කයි කය අනුව දකින්න කියලා විග්‍රහයක් කරා මතකද? බුදුරජාණන් අනුදස්සාමුදුර නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කරා මතකද? බුදුරජාණන් වහන්සේ අතිපට්ඨානයේදී කය බලන්න කිව්වද? කයි කය අනුව බලන්න කිව්වද? වේදනාව බලන්න කිව්වද? වේදනාව වේදනාව අනුව බලන්න කිව්වද? කවුද ඒක කිව්වේ? බුදුරජාණන් වහන්සේ කොතනකරි කය බලන්න කියලා තියෙනවද? අතිපට්ඨාන සූත්‍රය කියලා දෙනවද කොතනද? දැන් ආනාපාන සතියේදී මොකද්ද වැඩෙනවා කියන්නේ? ඒ කියන්නේ කය කයano බලන්න වෙනවා නේද? වේදනා වේදනාවන සිතී සිතාන ධර්මයෙන් ධර්මයෙන් යන මොකක් කරන්නේ? ආනාපාන සතිය කරන්නේ. දැන් මේක ඉගෙන ගන්න වෙනවා නේද? ඉතින් බලන්න අපිට මිනිස් පොඩ්ඩක් වැඩිනම් භාවනාව අපට නිවන් මාර්ගයට හරව ගන්න කොහොම ඉගෙන ගන්නවද? ඒකයි පින්වත්නි බුදුවරු ලෝකේ සුලභයිද දුර්ලභයිද? බුදුවරු ලෝකේ කලාතුරකින් පහළ වෙන නිතර පහළ වෙනවා. කලාතුරකින් කියන්නේ කල්පත අවුරුදුද? කල්ප. ඇයි ඉතින් එච්චර වැදගත් වෙන්නේ? ඒ කියන දේ ටක් ටක් ටක් ගාලා ඉන්නමින් සට සට සට ගාලා කරගෙන යන්න පුළුවන් නිසාද? නුවණින්ත්ව කරගෙන යන්න පුළුවන් නිසා. නුවණට දහම අවුල් නිසා. ඒ ධර්මයේ ගොඩාක් කඩගත්ත චූට්ටක් කඩගත්ත. අපි අපි වැඩෙන ක්‍රමයට පුංචි තල්ලුවක් ගත්තා නම් ඇතිද? නැත්තම් ඒක සම්පූර්ණයෙන් අරගෙන ඒ තුල යන්න වෙන්නේ. සම්පූර්ණයෙන් යන්න ඕනේ. දැන් මේ කියපු කාරණා තුලින් ඔබට හිතුනේ මොකක්ද? අනුදස්සින පඬිතය කියලා හිතුනේ අපි බුදුරජාණන් වහන්සේව කොච්චර වැදගත් කියලා හිතිය යුතුයි කියලා හිතුවේ. ඈ බුදුරණවහන්සේ ගොඩක් වැඩගත් නේද? මම ඔබට මේ කියලා දෙන්නේ අනුහදස්සී පඬිතුම පොඩ්ඩක් ඉස්මතු කරන එකක් මම මේ කරන්නේ බුදුරණවහන්සේ වැඩගත් කියලා ඉස්මතු කරන එකක්ද මම ඔබට කරන්නේ? ඈ බුදුරණවහන්සේ වැඩගත් කියන එක නම් ඉස්මතු කරන්නේ. මොකද ගොඩක් වෙන්නේ නැත්තේ ඔක. ගොඩක් වෙන්නේ මොකද්ද? සාස්ත්‍රුණාසි වැඩගත් වෙලා අපට අපි අපි වඩනදී අපිට වැටෙනදී අපිට වැදගත්. වැදගත් දෙයක් කවුද? සාස්ත්‍රුණාස් වැදගත් නෑ. නමුත් අපට වැඩෙන අපි වඩන දින අපට ගොඩක් වැදගත්. සාස්ත්‍රුණාස් වැදගත් නෑ. ඒකයි මම මෙච්චර කාව විශ්වාස කරන්නේ. මගේ ගුරුවරයාද මාවද කවද විශ්වාස කරන්නේ? මගේ සාස්ත්‍රුණාස්. ඒ ඔබේ සාස්ත්‍රුණාස් නේද? ඔබේ සාස්ත්‍රුණාස් නේද? එහෙනම් සංස්කෘතිය අපි කොච්චර අගය කළ යුතුද නේ? උන සතිපට්ඨානේ වැඩෙනවා කියනවා සාස්ත්‍රඥාන්සි. මොකක් කරාදද? ආනාපාන සතිය කරන්නේ. ඊළඟට කියනවා චත්තාර සතිපට්ඨාන පාළිවුවේ. චත්තාර සතිපට්ඨාන භාව භාවිතා බහුලී කතා සත්‍ය බොජ්ජංගේ පාළිවුවේ. බොජ්ජංගාතු කියනවා. මොකක් කරනකොටද? හතර සතිපට්ඨානෙ වැඩෙනකොට. දැන් අපි පටන් ගත්තේ ආනාපාන සතිය. හතර සතිපට්ඨානෙ වැඩෙනවා ඊළඟට බොජ්ජංග වැඩෙනවා. දැන් එහෙනම් ආනාපාන සතිය කරනකොට අපට මේවා හිතලා කොහොම වෙයි කියලා හිතාගෙන ගියොත් හොඳයිද නැත්නම් මේවා අපට හම්බ විය යුතු වෙයිද? ඒ කියන්නේ හතර සතිපට්ඨානෙ බොජ්ජංගේ අපට ප්‍රායෝගිකව හම්බ වෙන්න ඕනද නැත්නම් ඔක වෙයි මොකක් හරි කරනවා කොහොමද ගියත් කමන්නේ නැහැ. හම්බෙන්නේ නේද? බුදුරණවහන්සේ ධර්මයේ සංකල්පයේදී අර කැරට් තලයක් ඉස්සරහ තියාගෙන රස් වෙනවන්නේ. ඒ වගේ අනේකක්ද තියෙන්නේ? නැත්තම් දැන දැක අනේකක්ද ධර්මයේ තියෙන්නේ? දැන දැකනේ මොනටනේ? එහෙනම් දැන් ඔබ හම්බෙන්න ඕනේ නේද? ඒ වහම්. ඔබට මතකද රාහුල ස්වාමීන් වහන්සේට උපදෙස් දෙනකොට අනිත්‍ය සංඥාවකුත් බුදුරණන්සේ කිව්වා. මොකක් වඩන්න කලින්ද? නිවන් මාර්ගට ආනාපාන චරණ කලින්නේ ආනාපාන චරණ කලින් නෙමෙයි. නිවන් මාර්ගට ආනාපාන චරණ කලින්. අපිට ඒක ඕන වෙන්නේ නැති. ඉතින් රාහුල සාන්නසේ කියන අපිට වෙනම ඉඳලා තියෙන්නේ රාහුල සාන්නසේ වෙන්නේ ඕන වෙන්නේ. ඕන වෙනවද? රාහුල සාන්නසේට වගේ පිට වැඩි. වැඩි ගොඩක් වෙන්නේ නැත්තම් පුළුවන් වෙන්නේ. අනික කොල්ල අතහරිනකොට අනිච්ච සංඥාව පිළිබඳ ඕනෑමනේ. දැන් ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් මේ සූත්‍රයේ විවරණය. ඒක ඔක්කොම තියෙන්නේ විග්‍රහය. කවුරු කරන විග්‍රහය? ආනන්ද ශ්‍යාමක මේ කරන්නේ. ආනන්ද ශ්‍යාමක මේක කියවන එක විතරයි කරන්නේ. හොඳද? ආනන්ද ශ්‍යාමක කරන්නේ මේ මේක කියවන එක. මේ බුද්ධ වචනේ ඔබ මම තව භික්ෂුවක් හරි ඕනම කෙනෙකුට සාහිත්‍ය පදනමකින් ආනාපාන සතිය බුදුරණන් වහන්සේ වඩන්න කියපු විග්‍රහයක් තියෙනවානේ. මේ පටන් වෙලා ඇවිදින්න බුදුරජාණන් වහන්සේ කරපු එක. ඒක මේ අනුදශයන්තුරු කියවනවා ඔබට කියලා දෙනවා. පාඩමක් ඇටියට කියලා දෙනවා. මොකද මට මට බෑනේ කිය. මට අත්දැකීම නැහැ කියලා දෙන්නේ. මම මේ කාගේ අත්දැකීමද කියලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ අත්දැකීම. එතකොට වල බුදුරජාණන්සේ කියනවා මොකක්ද දේශනා කරනවා ආනාපාන සතියේදී හතර සතිපට්ඨානිය වැඩෙනවා සත්ත්ව බොජ්ජංගය වැඩෙනවා. චත්තර සතිපට්ඨාන භාවිත බවලක සත්ත්ව බොජ්ජංගේ පරිපූර්ණයි. සත්ත්ව බොජ්ජංග භාවිත බවලක විඥාන මුක්ති පරිපූර්ණයි. බොජ්ජංග හතර වැඩෙනකොට මොකද වෙනවා කියන්නේ? අන්න රහත් වෙනවා. විද්‍යාවයි මේ ක්‍රමෙන් තොර මොනවා හෝ ක්‍රමයක් තියෙවිද විද්‍යා විමුක්තියට යන්න. වෙන ක්‍රමයක් නැද්ද? ආනාපාන සතියේ වෙන ක්‍රමයක් ඇත්තේ නැද්ද? බුදුරජාණන් වහන්සේ කියපු ක්‍රම විතරයිනේ. ආනාපාන සතිය. ආනාපාන සතියේ මේ ක්‍රමේ විතරමයි වෙන කිසි ක්‍රමයක් තියෙනවද? කිසි ක්‍රමයක් නෑ. මොකද වෙන කවුරු සම්බුදු නෑ. වෙන කවුරු සම්බුදුද? නෑ. මේ මේ කාගේ අත්දැකීමද විග්‍රහ කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ අත්දැකීම. ඔන්න එතකොට එහෙනම් අපට දැන් වැඩෙන්න ඕනේ එහෙනම් කොහොමද? සතර සතිපට්ඨානය. ඊළඟට සත්‍ය බොජ්ජංග ඊළඟටයි විද්‍යාව යොක්ති මොකක් කරද්දිද ආනාපාන සතිය එහෙනම් අර රාහුල ස්වාමීන් වහන්සේට කියපු විග්‍රහය දැන් අපි සවිස්තරව ඉගෙන ගන්න වෙනවා. ඒ විග්‍රහයමයි තියෙන්නේ. ඔන්න ඒ විග්‍රහය ඉවර කරලා අපි විවේකී ගමු. ත්‍ෘටික විස්තර කරන පස්සේ. ඒ විග්‍රහයමයි තියෙන්නේ. කතම් භාවිත මහණෙනි කොහොම භාවිත කරොත් ආනාපාන සතිය මහත්ඵල මහානිසංස වෙන්නේ. අර විග්‍රහයමයි. වෙනසක් නැහැ. සිහියෙන් යුතුව අරණ්‍යකට මූලකට ගිහිලා සිහියෙන් ආස්වාස කරනවා. සිහියෙන් ප්‍රසවාස කරනවා. ඊළඟට දීර්ඝ ආශ්වාස කරනකොට දීර්ඝ ආශ්වාස කරනවා කියලා මනා ප්‍රඥාවෙන් දැනගන්නවා දීර්ඝ ප්‍රශ්වාස කරනකොට දීර්ඝව ප්‍රශ්වාස කරනවා කියලා මනාපඥය දැනගන්න. ඒ වගේම කෙටියෙන් ඊළඟ සියලු කය දැනගනිමින් ආශ්වාස කරන්නෙමි හික්මෙනවා. සියලු කය දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමි හික්මෙනවා. ඊළඟට කය සාසංස්කාර සංසිඳුමින් ඊළඟට ප්‍රීතිය දැනගනිමින් සැපේ දැනගනිමින් චිත්ත සංඛාර දැනගනිමින් ඊළඟට සිත දැනගනිමින් ඊළඟට අභිප්‍රමෝදය ප්‍රමුදිත කරමින් ඔන්න ඊළඟට ආයෙ කියන අර කල්කෝගෙම සිත සමාධිමත් කරගන්න. තමා වෙනස් කරමින් ආස්වාස් කරන්නේ මේ ඉක්මනවා ප්‍රස්වාස් කරන්නේ මේ ඉක්මනවා ඊළඟ සිතේ නිදහස වෙන්නේ ආස්වාස් කරන්නේ මේ ඉක්මනවා ප්‍රස්වාස් කරන්නේ මේ ඉක්මනවා ඊළඟට අනිත්‍යයන් පස්සේ අනිත්‍ය වශයෙන් දකින්නේ ඊළඟට නොයලෙමින් විරාගයේ නිරෝධයේ විරුද්ධ වෙමින් පරිණිසතියෙන් දුරින් මුදුර කරමින් ආස්වාස් කරන්නේ ප්‍රස්වාස් කරන්නේ මේ ඉක්මනවා ඔන්න ඔය විදියට කළොත් මහත්ඵලයි මහන්සයි එකම සූත්‍රය ඉවරයි. හැබැයි දැන් විග්‍රහ කරන්න පටන් ගන්නවා. දැන් ඒ ජීවිත රාහුල සාන්නාසල කියපු ටිකම නේද? වෙනස් දෙයක් කියපු ටික පොඩ්ඩක් කර රාහුල සාන්නාසල කියපුවට වඩා පොඩි වෙනසක්වත් තියෙනවද ඒකේ? ඒකමයි නේ. කියලා ඉවරයි. කොහොමද ආනාපානසති වැඩුවට පස්සේ මොකක් වෙන්නේ? සතර සතිපට්ඨාන වැඩෙන්නේ බොජ්ජංග වැඩෙන්නේ විද්‍යා මුත්‍රාංශ. දැන් ක්‍රම දෙකක්ද මේ කියලා තියෙන එකක්ද? රාහුල ස්වාමීන් වහන්සේට කියප එකයි මේ කියප එකයි එකද දෙකද? මෙතන ඊට පස්සේ අපි මොකද කරන්නේ? විස්තර කරලා දෙනවා. ඊළඟට පටන් ගන්න කොහොමද වහන්නේ ආනාපාන සතිය වැඩෙනකොට හතිපට්ඨාන යටින්නේ කියන ඔන්න විග්‍රහ කරන්න පටන් ගන්නවා. බලන්න කොච්චර කාර්මිකදනේ බුදුරජාණන්සේ. කොච්චර කාර්මිකද? පෙන්වන්න පුළුවන් උපරිම දේ පෙන්වවද නැද්ද? උපරිම ටික කරලා දැන් මම මේ ටික විග්‍රහ කරනවා. කොහොමද සතිපට්ඨාන වැඩෙන්නේ? කොහොමද බොජ්ජංග වැඩෙන්නේ? කොහොමද විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙන්නේ කියලා අපගේ ශාස්ත්‍රඥ වහන්සේ මහා කරුණාවෙන් අපිව මුලා කරන්නේ නැතුව අපේ නුවණ වැඩෙන විදිහට අපට ආනාපාන සතිය නිවන් මාර්ග සවිස්තරව ප්‍රඥාවන්ත කෙනාට කියලා දෙනවා. කාටද මේක හම්බ වෙන්නේ? අසනීප වෙච්ච ඔක්කොම බෙහෙත් ගත්තාම සුවපත් වෙනවද ලෙඩ? ඈ? ඔක්කොම කටේ සුවපත් වෙනවා. හැබැයි ඔක්කොම හරියට බෙහෙත් ගන්නවා. ඔක්කොම සුවපත් වෙනවද? හැමෝම හරියටම බෙහෙත් ගන්නවා. අසනීපට අවශ්‍ය හරි බෙහෙත හැමෝම ගන්නවා. හරියටම ප්‍රත්‍ය කෑම ටික ගන්නවා. හරියට උපස්ථානය කරනවා. එතකොට ඔක්කොම සුවපත් වෙනවද නැද්ද? නෑ නේද? එහෙනම් මේකෙදි තව එකක් තිබිය යුතු නේද? බුදුරණන් වහන්සේ කොච්චර ඔක්කොම හරියට කියවත් හරියවද? නැහැ. අපි තුලත් එකක් තියෙනවනේ. ඒක නැත්තම් වෙනවද? නෑ. කොච්චර මේක ඉගෙන ගත්තා. කොච්චර මේක බුදු කරා. ඒ විදිහටම කරන්න උත්සාහ කරා. ඇතුළත තියෙන කෙනාට විතරයි එන්නේ. අන්න එකිනෙක විතරයි සූපත් වෙන කෙනකින්. තව කෙනෙක් කියන සූපත් වෙන්නේ. දැන් මේක අනුදස්සිකී උදාහරණයක් බුදුරණන් වහන්සේ දීපේ කරා. බුදුරණවහන්සේ අංගුත්තර නිකායේ දෙක නිපාත කොහොමද කියලා තියෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න. නැත්තම් එහෙම අපට උක වැඩෙන්නේ නැති වුණකොට අපි යනවා අර නොවැඩෙන නිසා ඊළඟ කාලයකට ඊළඟ ජීවිතයකට හරි අපි මේ අවස්ථාව තියාගන්න නැතුව අහිමි කරගෙන අපි යනවා මොකද්ද? ඒක අතහැරලා මොකක් කරන්නද? වැඩෙන ක්‍රමයක් මොකද කියන්නේ? මොකද කියන්නේ? බුදුරජාණන් වහන්සේට මොකක් කරන්නද දන්නේ? පයින් ගහන්න. එයි. අපේ ලක්ෂණේ තේරෙන්නේ අර අසනීපේ සුව වුණාම يعني මෙහෙට අසනීපේ සුව වෙන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? අන්න ඒ කෙනා කළ යුතු දේ තමයි ඒක තමයි තියෙන්නේ කියලා හිතාගෙන හිටියොත් එයාට ඊළඟ ජීවිතේ හරියට උපකාර වෙනවද නැද්ද? තව කාලෙකට උපකාර වෙනවද නැද්ද? එහෙම නැතුව අපි බුදුරජාණන් වහන්සේ කිව්ව ක්‍රමයට වඩා මට වෙන ක්‍රමයක් ඕනේ තව විදියකින් කරන්න ඕන එතකොට මට වැඩෙනවා තව කෙනෙක්ගේ අත්දැකීමෙන් කරොත් මට වැඩෙනවා වැඩෙනවා නිවන් මාර්ගද නැද්ද නිවන් මාර්ග නෙමෙයි හැබැයි වැඩෙනවද නැද්ද ඊළඟ ජීවිතේ ආයේ මේක හම්බෙන්නේ ඇයි පයින් ගෙවුණ බුදුරණන්සේ? හැබැයි පයින් නොගහයි කිව්වොත් ඊළඟ ජීවිතෙත් හම්බ වෙනවා. ඊළඟ ජීවිතය කරගන්න පුළුවන්. හැබැයි මේ ජීවිතේ පයින් ගෙවුණ බුදුරණන්සේ කරන්න බැරි නිසා අපිට වැඩේ නැති නිසා ඒ විදිහට නොවන නිසා පයින් ගෙවුණා. ඊළඟ ජීවිතේ ඊළඟට අහිමි වෙලා යනවා මේකත්. අන්නේ තමයි මම අර මතක පටන් ගත්ත දවසේ කිව්වා මුස්ලිම් අය කලින් ජීවිතේ කවුද ක්‍රිස්තියානි කලින් විදි කවුද? බෞද්ධ. අන්නේ. ඒ කාට පයින් ගන්නේ? සමහරවල් බ්‍රහ්ම ලෝකෙට යනවා. බ්‍රහ්ම ලෝකෙ කියන දිවි ලෝකෙ කියලා. දැන් අඩුම මුස්ලිම් අය ක්‍රිස්තියානි අය බෞද්ධ නොවුණත් එක්ක තව කට්ටියක් ඉන්නවා. ඒ කවුද? කලින් ජීවිතේ දෙවිවරු බ්‍රහ්මිත. ඊළඟ කලින් කියන්නේ කලින් ජීවිතේ මිනිස්සු වෙන්නත් පුළුවන්. මනුස්ස බෞද්ධ අය වෙන්නත් එපා. බෞද්ධ නොවිච්ච අය වෙන්නත් පුළුවන්. හැබැයි අනිත් අය කවුද? දෙවිවරුයි බ්‍රහ්මයි. දෙවිවරු බ්‍රහ්මයි කියන්නේ මේ මේ මේ මේ විදිහ වැඩිලු නේද? හැබැයි අර පයින් ගමත් බුදුරන් වහන්සේ මොකද වෙන්නේ? අන්නේ දෙන්නේ නම. අය හැම වෙනවා. හැබැයි බුදුරන් වහන්සේ පයින් නොගහිනවා. ආයෙ හම්බෙන්නේ අපේ දුප්පත් දිවිදු හරි කමන්නේ ආයෙත් මනුස්සෙක් කියලා බෞද්ධ කෙනෙක් කියලා ධර්ම විද්‍යාවේ උපදිනවා. අච්චර දැන් හම්බෙන්නේ නැහැ මේ. හැබැයි අපි වගේ ආයෙ උපදිනවා කියන එක ඇත්තට. එයි. පයින් වෙනුනේ බුදුරණන්. ආයෙ උපදිනවා. ආයෙත් කරන්න උත්සාහ කරනවා. එහෙම ගරු කර කර බුදුරණන් වහන්සේට පයින් නොකා හිටියොත් මොකද වෙන්නේ? අන්නේට හරියනවා. පයින් ගියොත් එහෙම දිවි ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ හරි ගිහිල්ලා අරදී වෙනවා. ඔක ස්වභාවය. එහෙනම් අපට නොවැටුණාට නොවැටුණාට අපි ඒ උත්තරමයට පැහැදිලි යුතුයිද නැද්ද? ඒ උත්තරමයට වෙනුව එකට පයින් ගහලා වෙන විදිහකට මීමනද? අපි පිළියමගෙන වැඩ ගන්න ප්‍රශ්නයක් නැහැ. දෙනවා මේ අපි පිළිගන්නවා මේක තමයි ඇත්ත කියලා. වෙන දෙයක් කරනවා. දන්නවා මේක නිවන්ද කියන්නේ. එහෙම කරන්න කියන්නේ මොකද දැන් බ්‍රහ්ම ලෝකෙත් යනවා. දිවි ලෝකෙත් යනවා. හැබැයි එයා දන්නවද නැද්ද නිවන් දකින්නේ කියලා. එයා දන්නවා. එයා දන්නවා නිවන් දකින්න තියෙන එකම ක්‍රමය මොකද්ද? ඒක විතරයි නිවන් දකින්න තියෙන එකම ක්‍රමය කියලා දන්නවා. දැනගෙන දෙයක් කරනවා. මොකද සම ප්‍රතිපදාවකට බ්‍රහ්ම ලෝකයන්ට දිව්‍ය ලෝකයන්ට දෙයක් කරනවා. හැබැයි දැනගෙන කරන්නේ. එතකොට බ්‍රහ්ම ලෝකෙ දිවි ලෝකෙ යනවද නැද්ද? දැනගෙන ඉන්න නිසා බුදුරණවහන්සේ අහිමි වෙනවද නැද්ද? නෑ. එයාට අහිමි වෙනවා බුදුරණවහන්සේ. දිවි ලෝකෙ ගිහිල්ලා බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා ඉඳලා ආයෙ බුදුරණවහන්සේ අහිමි වෙනවා. හැබැයි මේකට පයින් හරලා කියත් එහෙම හම්බෙන්නේ නෑ. එහෙනම් දැනගන්නට ඕනේ අපට නොවැඩුණාට අපි වෙන දෙයක් කරා ප්‍රශ්නයක් නෑ කරන්න ඕනේ. වෙන දෙයක් කරන්න ඕනේ. වෙන ඔක්කොම දේවල් කරන්න ඕනේ. හැබැයි දැනගත යුතුයි මොකද? ඒක විතරයි නිවන් දකින මඟ. අනිත් දේ කරන්නේ අපට එක එකක් දෙකින් ලැබෙනවා නිවන් දකින්නේ නැහැ. අරක විතරයි නිවන් දකින්නේ. අන්න ඉලක්කය තිබ්බා. ඇත්ත බව දැනගෙන ශ්‍රද්ධාවෙන් බුදුරණවහන්සේට වෙන මොකක් හරි දෙයක් කරා ඒකේ ප්‍රතිඵලය බ්‍රහ්ම ලෝකේ ගියා දිව්‍ය ලෝකේ ගියා ආයෙනකොට ධර්ම තීරණ වෙනවද නැද්ද එනවා ඇයි එන්නේ අරකට පයින් ගැලුවේ නෑ බුදු කෙනෙකුට ගරු කරා බුදු කෙනෙකුගේ ප්‍රතිපදාවට ගරු කළා එහෙම නොවුනොත් තමයි ප්‍රශ්නේ එහෙනම් ඒක පුජ්‍යලිකයන්ට තව කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් පුජ්‍යලිකයනේ ඒක තම තමන්ට පුජ්‍යලිකයි මම මට වැඩියෙන් නැත්නම් ඉතින් ඒක මම ශ්‍රද්ධාවෙන් කරනවා හැබැයි මම දැනගෙන වෙන දෙයක් කරනවා මම වෙන දෙයක් කරනවා මට ඒ දේ වැඩෙනවා මම බ්‍රහ්මලෝක යනවා දැන්ද යන්න හැබැයි මම දන්නවා මේක බුදුරජාණන් වහන්සේ කිව්ව නිවන් මඟ නෙවෙයි කියලා දැනගෙන පිළිඅරගෙන දෙයක් කරනවා ආයෙ දවසක හම්බ වෙනවා කවද බුදුරජාණන් වහන්සේ එයා තමයි නිවන කතාම වෙන්නේ ඒ හොඳට මතක තියාගන්න එහෙනම් දැන් ඉරිදා කාලේ ඊට පස්සේ අපි උර්ජා රසය කරනවා දෙවොස්